සෝ සතෝ මිච්ඡා කම්මන්තං පජහති සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝති සම්මා සති ඉති සිමේතයෝ ධම්මා සම්මා කම්මන්තං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සේයති දං ධම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි විශේෂයෙන්ම භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන අවස්ථාවක් අපි අපේ යට වෙන්න පටන් ගන්න භාවනා අද වෙනකොට 12 වෙනිදා 10 වැඩ හත්වස් හතරක් ගත කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ විදිහට සෑම දවසකම මේ 6:00 ඉඳලා 8 දක්වා කාලය ධර්ම දේශනාවක් සඳහා ගත කළා. ඒ සියලුම ධර්ම දේශනාවන් අපි දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ආවේ. ඒ දේශනා මාලාවට පොදු මාතෘකාව වශයෙන් අපි තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රයක් නම වශයෙන් කියනවා මහා චත්තාරීෂක සූත්‍රය. ඉතින් මේ මහා චත්තාරීෂක සූත්‍රය ටිකක් ගැඹුරු ධර්ම ගැන කතා කරන්නට මධ්‍යම ප්‍රමාණ දිග සූත්‍රයක්. ඉතින් ඒහිලා විශේෂයෙන්ම සරුවචනාංශයේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල අන්තිම කෙලවර. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍යය. ඉතින් ඒ සඳහා යනකොට අනිකුත් ආර්ය සත්‍යයන්ගේ අවබෝධයක් ගමන් කිරීමක් තියෙන්න ඕනේ. නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා හුඟක් වෙලාවට මේ ධර්ම කොටාස ගැඹීරයි කියලා තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න නම් ඉඩ තියෙනවා. නමුත් මෙහෙම ඉතින් අම්බාවිකික හිටියට කවුරක්වත් අපිට ඒක කරලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි කොහොම හරි ටික ටික දන්න ප්‍රමාණය මේක ජීවිතේට කිට්ටු කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධර්ම වලට කනහුරු කරගන්න ඕනේ. ඉතින් ඒ අනුව අපි භාවනා වැඩ කරනකොට අනිකුත් වැඩ බහා තබලා මේ වගේ ධර්ම කොටාස වලට හිත යොදලා අපි අපේ අත්දැකීමයකට සම්බන්ධ කරගෙන ඇකි තාක් දුරට ඒක අපේ ආධ්‍යාත්ම ජීවිතයට සම්බන්ධ කරගන්න ගන්න උත්සාහයක් මෙතන තියෙන්නේ. ඒ උත්සාහය සමහර විටක සූත්‍රමය අනුග්‍රහිතයක් විදිහට බණ ඇසීමත් මේකෙදි කරනවා. ඒ වගේම ඒක ධර්ම සාකච්ඡාවකුත් වෙනවා අපි පුළුවන් තරම් අපේ අත්දැකීම් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම සමත භාවනාවට යම් උපදේශ වගේක් ලැබෙනවා සමත අනුග්‍රහිතකුත් වෙනවා. විපස්සනා භාවනාවට යම් උපදේශ වර්ගයක් ලැබෙනවා විපස්සනා අනුග්‍රහිතකුත් වෙනවා ඉතින් එක එකන එක එක පැතිවලින් මේකේ රස විඳිනවා මේ විදිහට අපි මේ වැඩමුළුවේදී විශේෂයෙන්ම ඉස්සර කරගත්තේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන සම්මා කම්මන්ත කියන වචනේ නැත්නම් සම්මා කම්මන්තේ කියන මාර්ග අංගේ ඉතින් ඒක වැටෙන්නේ සීල ශික්ෂාවට ඒ නිසා සම්මා කම්මන්තේට සීල ශික්ෂාව කියලා කියනවා. එහෙම නැත්නම් සීල අංග කියලා කියනවා. ඒකට සීල ශාසනය කියලා සමානව සඳහන් කරනවා. ඉතින් ඒ ඒ සම්මා කම්මන්තය අර උත්කෘෂ්ඨ මට්ටමේ නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලදී විතර කරනකොට පවා ਸਰවචන්සික කාටත් තේරෙන විදිහට මිච්ඡා කම්මන්තේ හරහයි සම්මා කම්මන්තේ වර්ණගන්නේ ඒ සඳහා මිච්ඡා කම්මන්තේ කියලා කියන්නේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන පංචිල් පද පහේ මුලින් දැක්වෙන දුෂ්චරිත තුන. ඉතින් ඒක එච්චර විස්තර කරන්න සරුවත්ංශ වෙලා ගන්නෑ. නම සඳහන් කරපමණින් කවුරුත් දන්නවා මේ සත්ව ඝාතනී කියන්නේ මොකද්ද? අන්සතු දේ ගැනීම නැත්නම් හොරකම් කිරීම කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම කාම මිත්‍යාචාරය කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක විස්තර කරලා එතන ඉන්න ඕනම කෙනෙක් ඒ මිච්ඡා කම්මන්තේ හරහා සම්මා කම්මන්තේ හඳුන්වා දීලා ඒක නොකර සිටීමයි සම්මා කම්මන්තේ කියන්නේ. නමුත් ඒකෝයි කියන තරම් තනි වචනෙන් විස්තර කරන්නත් බෑ. ගොඩක් අන්තර්ගත වෙච්ච ගැඹුර කරුණු රාශියක් තියෙනවා. ඒ රාශිය අපි පහුගිය දවස් තුනීම වගේ පුළුවන් තරම් විස්තර කරලා ඉගෙන ගත්තා. ඊයේ ධර්මදේශනාවේදී ඒ සම්මා කම්මන්තේට ළඟා වීම සඳහා ළඟා කරගත යුතු ආයුධ මල්ලේ අඩුම කැඩුම රාශියක් පෙළ පේ වෙලා ඔක්කොම ගොනු වෙච්ච දවසේ තමයි අපිට මේ මිච්ඡා කම්මන්තේ හැරපා හැරලා තැහැරලා සම්මා කම්මන්තට යන්න සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා සරුවචනන්සි මේ අද උද්දෘත කරපු පාඩේ සඳහන් වෙන විදිහට ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා කම්මන්තං අනුපරිදහවಂತಿ අනුපරිවත්තಂತಿ කියලා මේ ප්‍රධාන වශයෙන් මේ සම්මා කම්මන්තේට කිට්ටුවෙන් ඇසුරු කරන තවත් ධර්මතා තුනක් මේ සූත්‍රයේදී සරුවත්ංශේ සඳහන් කරන ඒවට කියනවා සම්මා දිට්ඨිය යහ දැක්ම ඒකම සම්මා වායාමයේ නැත්නම් වීර්ය චෛතසිකය නැත්නම් සම්මා සති සති චෛතසිකය ඉතින් ඒ නිසා කෙනෙකුට ජීවිතේ පරිවර්තනයක් කරගන්න අවශ්‍ය නම් නැත්නම් ධර්මමය මිහිරියාවක් ධර්මමය මිහිරක් ජීවිතේ කිට්ටු කරගන්න ඕනේ නම් මේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මේ තුන අතිනත ගන්න වෙනවා. ඒ තුන පිරමීඩ ආකාරයකට හිටියට පස්සේ තමයි මැද ඔය සම්මා වායාමයේ මේ සම්මකම්මන්ති හෝ ඒ කියන්නේ වැරදි දුස්චරිත වලින් අයින් කරගත්ත කායික දුස්චරිත වලින් අයින් කරගත්ත චරිතයක් කොට ගන්න පුළුවන් වෙනවා. එනතම් මිච්ඡා වාචා කියන වැරදි වචනයෙන් වෙන් කරගත්ත අයින් කරගත්ත ජීවිතයක් හදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මිච්ඡා ආජීවයේ කියන වැරදි ජීවන රටාවෙන් වෙන් කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊයේ ඒක කතා කරන වෙලාවේදී මේ සූත්‍ර කොටස ඊයේත් අපි උද්දෘත කරා මාතුකා කරා. ඉතින් මට හිතුණා ධර්මදේශනාවෙන් පස්සේ මේ කොටස් තුන පිළිබඳව සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති කියන එක පිළිබඳව මීට වැඩි ටිකක් භාවනාවට අදාළ වෙන විදියට විස්තර කරන්න. ඒ ඉලුත් මේකේ තියෙන බොහොම දාර්ශනික ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට ඒක ලිහෙන ආකාරයට විශේෂයෙන් භාවනා යෝගාවචරගේ ප්‍රායෝගික පැත්තෙන් ලිහෙන ආකාරයට මේ ධර්ම දේශනාව කෙරුවොත් හොඳයි කියලා මට හිතුණා. ඒ මොකද මේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කිතින් අටේ පන්තියේ බුද්ධ ආගම කරන කෙනෙකුට පවා දැනගත යුතු කාරණාවක් මේ සම්මා දිට්ඨි ප්‍රධාන කරගත්ත මේ මාර්ගාංග 8 පිටිබඳව මේ මජ්ක්‍ධිම නිකායේම චුල්ල වේදාල සූත්‍රයේදී ඒ විසාක උපාසකතුමා තමන් මේ ධම්මදින මහතෙරින් ආශිකින් අහනවා මේ රහත් මේනින් වාශිකින් ආර්යවෙන මේ සම්මා දිට්ඨි ප්‍රදාන කරගත්ත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකතයක්ද අසංකතයක්ද කියලා. ඒක හරි දාර්ශනික ප්‍රශ්නයක් නගන්නේ. එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවසානට දක්වන නිබ්බාන ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වශයෙන් දක්වන එකයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ ආන්න මේක සකස් කරන ලද්දක්ද නැත්නම් සුභාසිද්ධියක්ද ඉබේ පහළ වෙච්ච එකක්ද නැත්නම් ස්වභාවික දෙයක්ද කියලා නැත්නම් මෙහි වීමකින් තොරව පහළ වෙච්ච එකක්ද කියලා මේක <coughs> සල්ක බැලිතු හොඳ පැත්තක් හොඳ ප්‍රශ්නයක් ඉතින් ඒකට මේ ධම්මදින්න රහත් මෙහෙණින් වාසේ දෙන්නේ කෙලින්ම ඍජු උත්තරයක්. මේක සංකතයක් කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකතයක් කියලා. ඉතින් අපි ඉතින් ඒකට කවුරුත් වාද කරන්න යන එකක් නෑ. මොකද ඒක සර්වඥාන්සෙත් ඒක අනුමත කරනවා. මේ විසාක උපාසකතුමා සහ ඒ ධම්මදින තෙරින්නාංශ අතර ඇති වෙච්ච මේ සාකච්ඡාව පස්සේ බුදුහාමුදුරන්ට සර්වඥාන්සට වාර්තා කළා. මේ ਸਰවඥාන්සේ කියනවා මගෙන් ඔය ප්‍රශ්නේ වඩා මාත් ඕක තමයි දෙන උත්තරේ කියලා අර ධම්මදින ආත්මීහින් වහන්සේගේ උත්තරේ අනුමත කරනවා. නම් ප්‍රශ්නේ මේකයි. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන පහතේයි ආර්ය අෂ්ටාංග මාර්ගය සංඛතයක් නම් ආර්ය අෂ්ටාංග මාර්ගය දුක පිණිස පිහිටයිද කියන එකයි ප්‍රශ්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා. ජීළු සංස්කාරය දුක පිණිස හිටිනවා. සබ්බේ සංඛාරා අනිච්චං. සියලු සංස්කාර අනිත්‍ය පිට හිටිනවා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයත් අනිත්‍ය පිණිස දුක පිණිස හිටිනවා. එහෙමනම් අපි ඒක වඩන්න ඕනේ. මේක මහා ජම්බුරින් හවුරස් වෙන තැන. ඉතින් මේකෙදි හරීම ලස්සන ඒ වගේ මේක හිතේ ඉඳලා බලනකොට මිහිරියාවක් මතුවෙන විකාශයක් මේක තුළ තියෙන්නේ පරිණාමයක් මේක තුළ තියෙන්නේ එහෙම නැත්නම් පරිවර්තනයක්. ඉතින් ඒක තේරුම් අරගන්න ඔය PhD වලට ඕක ස්ටඩි කරන ඉගෙන ගන්න කට්ටිය හොන්දට අනා ගන්න තැනක් ඔය. එරි ගන්න තැනක්. නහයටත් උඩින් එරෙනවා. මේ තරම් අගය කරන ආර්ය අෂ්ටාංග මාර්ගය අනිත්‍ය පිළිස පිටනවා නම් දුක පිළිස පිටනවා නම් ඇයි මෙච්චර මහන්සිලා මේ ඥාතින් අතහැරලා දාලා වස්තු අතහැරලා දාලා අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්නේ ඇයි අපි මේ චතුරාර්ය සත්‍ය අවසාන සත්‍ය දුකක්. දුක නැති කිරීමේ මාර්ගය දුකක්. දුක නැති කිරීමේ මාර්ගය වෙනස් වෙන සුළු එකක් කියන එක ඍජු උත්තරේ. මේක අපි මේ සම්මා දිට්ඨිය හරහා සම්මා වායාමේ හරහා සම්මා සතිය හරහා ඉගෙන ගන්නකොට ඒ පේන්න පටන් අර ගන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගන්න වෙලාවේදී ක්‍රියාත්මක කරන වෙලාවේදී ඒක පුහුණු කරන වෙලාවේදී සෑහෙන කැපකිරීමක් කරන්න ඕන සෑහෙන යෙදවුමක් යොදවන්න ඕන සෑහෙන අත්තරදි රාශියක් කරන්න ඕන සෑහෙන ක්‍රමරහා විදි රාශියක් හොයාගන්න ඕන නමුත් ඒක හොයාගෙන කරගෙන කරගෙන යනකොට ඉච්ඡරම ප්‍රයත්න නොකර ඉච්ඡරම වැයක නොකර ඉච්ඡරම ආයෝජනය නොකර අර ගත්ත ගැම්ම ගෙනියන්න පුළුවන් ඒකලිල යම් වෙලාවක ඒ ගැම්ම කස කැවුනට පස්සේ වේග කැවුනට පස්සේ මාර්ග ඥාණයට යනකොට කරන දෙකින් නෙවෙයි කටයුතු සිද්ධ වෙන්නේ කෙරෙන දෙකින් අසංකතයකින් වැඩේ වෙන්නේ. මුලින් මුලින් මේක කස කවනකොට, Java කවනකොට, වේග කවනකොට පුදුමාකාර යදොමක් ප්‍රදාන වෙනවා. යොදලා වේග වේගන කස කැවිගෙන එනකොට බුදුහාමරණත් වැඩිය භාවනා කරන එක දන්නවා. දැන් නම් මෙවුවා ටිකක් පුරුදු වෙගෙන යනවායි කියලා. ඊට පස්සේ මේක කොච්චර මේ ධර්මතාවයකට සිද්ධ වෙනවද කියනවනම් න්‍යාය ධර්මයකට අනුව සිද්ධ වෙනවද කියනවනම් ඒක කස කවා ගන්න එක දිනු කර ගන්න ඒක මේ වේග කවා ගන්න ගත්ත පුද්ගලියත් අඹරවගෙන අර වේගය වේරම්භවාතේ වගේ කඩා වදින වෙලාවේදී මාර්ග ඥාණයට සම්පූර්ණ අසංකතයක් ස්වභාව සිද්ධියක් වෙන්නේ මෙන්න මේ පූර්ණ සංකතයකින් පටන් ගන්න මේ අසංකතයකින් නිම වෙන ගමන මොනම භාෂාවකින්වත් විස්තර කරන්න බෑ මොනම තර්කකාරයකටත් අල්ලන්න බෑ. මොනම න්‍යාය ක්‍රමයට අහු වෙන්නේ නැහැ. අපිට මේ රේකී ක්‍රමයට අල්ලන්න බෑ. ඒ නිසා පොතෙන් පටන් ගන්න පොතෙන් ඉවර කරන කට්ටිය හරි පටලැවිල්ලකටපත් වෙනවා. නමුත් විපස්සනා කරන මනුස්සයට විතරක් මේක තේරෙන්නේ නැත්නම් දාඩිය හරහා. මේක තේරෙන්නේ ලේ හරහා. මේක තේරෙන්නේ රුචි අරුචිකම් පාවා දීම හරහා. මේක තේරෙන්නේ පෞරුෂත්වේ පාවා දීම හරහා. ඒ නිසා ඒක තේරෙන දවසට මේ මනුස්සයා ඉතුරු වෙන්නේ මනුස්සත් පරිණාමයටපත්. ඉතින් අන්නේවනි පරිණාමයකට අපි පුදන්න ලෑස්තිද අපේ ජීවිතය? අපි ලෑස්තිද එවැනි දෙයකට අපේ රුචි අරුචිකම් ටික පාවා දෙන්න? අපි ලෑස්තිද එවැනි දෙයකට අපේ පෞරුෂත්වේ පාවා දෙන්න කියන එක යෝගාවචරයා කැමතියි. අසත්පුරුෂයා කැමති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ටික ඒ සංකතයකින් පටන් ගන්න අසංකතයකින් නිම වෙන මේ ගමන හරිම සුන්දර ගමනක්. හොඳටම පැහැදිලි වෙන චෛසිකේ තමයි සම්මා වායය. භාවනා සඳහා යොදන වෑයම ඒක ඒකටම නිදර්ශනයක් වශයෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සම්මා වායාමේ නව පොලක සඳහන් වෙනවා. සම්මා සතිය අට පොලක සඳහන් වෙනවා. ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මුලින් වෙන වායාමය මුලින් පටන් ගන්න සතිය වැඩිවියපත් වෙමින් හැවහලමින් දියුණු මට්ටම් 8ක් 9ක් කරා කියලා තමයි ওই සම්මා සති සම්මා වායාම කියලා තැනට එන්නේ. ආන්නේ වැඩපිළිවෙලේදී සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ආරම්භක සම්මා වායාමයට දෙන අර්ථකතනයත් වැඩේ නිම කරන වෙලාවේදී ආර්ය අෂ්ටාංග මාර්ග මට්ටමට ගිය සම්මා වායාමයට දෙන අර්ථකතනයත් අටුවාචාරින් වහන්සේලා එකකින් පෙන්වන්න හැදුවට ඒ ලොකු වෙනසකට පරිවර්තනය වෙනවා. ඒ වගේම සම්මා සතියත් සාමාන්‍ය සතර සතිපට්ඨානේ පටන් ගන්න සතිය පුදුමාකාර විපරිණාම රාශියකටපත් වෙලා රූපාන්තරණය කරා ගිහිලා තමයි සම්මා සතිය බවටපත් වෙන්නේ. අන්න ඒක යෝගාවචරයේ අත්විඳිනකොට අත් දකින්නකොට යෝගාවචරයට කියා ගන්න බෑ මම ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. මේ එකම චෛතසිකය විවිධ විශ්මුණු අඳිනවා. විවිධ 18 තන්නේ නටනවා. බහුරූ කෝලම් පානවා. ආන්නේ බහුරූපෝලම් පානකොට මේක සරුවච්චන් ආංශ නමක් ඉදිරිපත් වෙලා ඉර ඇඳලා සිටියම ඇඳලා මෙන්න මේ මේ විදිහට මේ මේ වෙයි කියලා පෙන්වුවේ නැත්නම් මොනම තාලකින්වත් මේ භ්‍රමජාලයෙන් ගැලවෙන්න බෑ. ඉතින් ඊටත් වැඩිය ඒක කොහොම හරි මේ සීතාත ගෞතමතුමා ඒ ගැටේ ලියාගත්තා. භාවනා කරනකොට වීර්ය පවා විවිධ විවිධ මේ භූමිකා රංගපාන. සතිය පවා විවිධ භූමිකා රඟපානවා. නමුත් එයාට ඒ සිද්ධාර්ථ ගෞතමතුමාට තිබුණා ඒ කුසල මේ කිං කුසල ගවේෂී කියලා කිං සච්ච ගවේෂී කියලා බුදුමාකාර මම තේරුම් ගන්න ගතියක් තේරුම් ගත්තා මෙන්න මේ විදිහට වීරිය චෛතසිකයේ බුදුමාකාර වෙනස්කම් රාශිය සිද්ධ වෙනවා සතිචෛතසිකයත් වෙනස් වෙනවා කොහොමද කියනවනම් සාර්ථක එක පරියන්කයක අවසාන වෙන වෙලාවේදී මේ යහපත් වෑයම සම්මා වායාමයේ බුද්ධම තාලයකට සියුම් වෙලා සූක්ෂම වෙලා කෘත්‍ය සාධනය කරාට ඊගා පරියංගට යනට ආය මුල ඉඳලා පටන් ගන්නවා. ඒ වගේම සතියත් සාර්ථක පරියංගයේදී අවසානයේදී ඉතාමත්ම කාර්ය කාර්යක්ෂමව කාර්ය සූරව ඒ කටයුත්ත කළත් ඒ සතිය කැඩලා ඊගාදාසේ පොඩි වැඩ කටයුතු ටිකක් කරලා ආයෙ ඊගාස පරියක් පටන් ගන්නකොට ආයෙ මුල ඉඳලා පටන් ගන්නවා. ඉතින් හැමදාම හොදෝද මඩේ දෙමිල්ල කරහා අර ගොරෝසු තැන්ලා සිවුම් තැන්ට යනවා ඊට පස්සේ ඉඳ ආයෙ ගොරෝසු තැන්ලා සිවුම් තැන්ට යනවා ඊට පස්සේ ඉඳ ආයෙ ගොරෝසු තැන්ලා සිවුම් තැන්ට යනවා. ඒ නිසා මේක හරහා ඒ සිදුවෙන ක්‍රියාවලියේදී යෝගාවචරයේ යෝග ජීවිතය දිගට පවත්නවා කියන එකටත් වඳින්න වටිනවා. මෙච්චර මේක පෙරලි තියෙද්දිත් මේ මනුස්සය හැමදාම නිචපතා භාවනා කරනවා. නිචපතා සක්මන් කරනවා. නිචපතා කටයුතු කරනවා. ඒ වගේම අත නෑර මට දැන් මේකේ කෙලවරක් දකින්න පුළුවන් කියලා ඉස්සරහට යන ගතිය නොකරයි කියලා දඬුවම් කරන්න වටින්නේ නෑ. කරනවා නම් ඒක ආශ්චර්ය අద్భుත ධර්මයක්. මේ තරම් පෙරලි සිද්ධ වෙද්දිත් ඒ පුද්ගලයා දුහුරේ අතහරින්න නැතුව දුහුර නික්ෂේප කරන්න නැතුව වැඩ කරගෙන යන එක. ඒ නිසා සරුවචනහන්සේ පවා එහෙම කෙනාට හරි ගරු කරනවා මේ වැටි වැටි නමුත් මේ වීරියම විපරිණාමයේ වෙද්දි ඉදිරියට යන මේ ජීවිතය ඉතින් ඒක සම්බන්ධව උපහාසාත්මකව වගේ වචනයක් සඳහන් කරන අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ හා සමාන අප ප්‍රතිශත ධෛර්යයෙන් වැඩි යුතු මේ සම්මා වායාමයේ සම්මා සතිය තියෙද්දී ඒ සඳහා පණ එපා කියන ඥාය අමතක කරලා වස්තු අමතක කරලා වැටි වැටි මේ උත්සාහ කරන මේ යෝගාවචරය දිහා සාමාන්‍ය මිනිස්සයෝ සත්ත පහක තඹයක සැලකිල්ලක් කරන්නේ කියලා. ඒ මිනිස්යාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා කියලා කියනවා. අඩු ගානේ මීහා සමාන අප්‍රතියත වීරියක් දරන මේ යෝගාවචරයට කෙලපිරිච්ච padikkamakata තරම්වත් අද සලකන්නේ නැහැ කියලා 1950 ගණන් වල ලියලා තියෙනවා. හැබැයි මේ padikකම අදත් padikkamම තමයි. භාවනා කරන කෙනාට ගන්න වෑයමට ඒ පුද්ගලයාට ගරු කරගන්නත් අමාරුයි සෑහෙන මට්ටමට එනකම්. හරියට ගුරුවරු මාරු කරනවා, කමටහන් මාරු කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා. එයා හිතනවා මේ මගේ වැරද්දක් කියලා. අය දන්නේ නැහැ මේ හැම චෛසිකයක්ම විපරිණාමයකටපත් වෙමින් මේක දියුණු වෙන්නේ කියලා. ඉතින් ඒකට ලෝකයාගෙන් හම්බ වෙන ඒ ඒ සැලකුම හරීම උපහාසාත්මකයි. අන්න ඒක තමයි කාගෙන ඉන්න බැරි මේ කිඹුලා කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව යනකොට තමයි ඉවසන්න බැරි. මොකද ඒකට කොනහන්නේ බෞද්ධයා පමණයි. මේ භාවනා කරන මනුස්සයාට කොනහන්නේ කවම කවදාකවත් අබෞද්ධෙක් නෙවෙයි. කිට්ටුවන්තෙක්මයි ගන්න. ඒක තමයි කාගෙන ඉන්න බැරි වෙන්නේ. මොකද වෙන ඕන ආගමක මිනිස්සෙක් භාවනා කරනවා කියවම ගරු කරනවා. මේක ඒකට හේතුව මොකද්ද? මේකේ තියෙන මේ භාවනා කරගෙන යනකොට ඒක ජීවිතයක් ඇතුළත ඒ ඇති වෙන මේ විපරිණාමය පොතකින් අල්ලන්න බෑ. ලාභය සත්කාරයක් ලබා දෙන්නෙත් නෑ. ඒ වගේම කිසිම ජීවිතේ පැවැත්මට මොකක්වත් උදව් කරන්නේ නෑ. කවදාකවත් මේක අවබෝධ කර නැතුව නිවන් දකින්න බෑ. ඉතින් ඒක නිසා මට හිතුණා අද දවසේ ධර්ම දේශනාවේදී යෝග ජීවිතයේදී මේ සම්මා වායාමයේ නැත්නම් මේ වෑයම එහෙම නැත්නම් වීර්ය චෛසිකය එගේ මේ සම්මා සති චෛතසිකය කොහොමද හැවහලමින් ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙන්නේ කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා ਸਰුවචනාංශයේ ගත්ත ප්‍රයත්නයක් තියෙනවා. නැත්නම් ਸਰුවචනාංශයේ මේකට යොදපු හිතවිල්ලක් තියෙනවා මේ යෝග ජීවිතයක් ඇතුළත සතිය තුම් පොලකින් විතර මෝරනොයි කියලා. තුම්පලකෙන් විතර තල තුනක් අතරපත් වෙනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා සම්මා වායාමයේම අවස්ථා තුනක් තියෙනවා. අතන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල ගත්තොත් සතර සම්‍යක් ප්‍රදාන් වීරිය, වීරිය ඉන්ද්‍රිය, වීරිය බලය, වීරිය බොජ්ජංගය, වීරිය සම්මා වායාමයේ වශයෙන් අනිත් එක 이르දිපාදවල සඳහන් වෙනවා වෑයම. ඒ විදිහට නම පොලක සඳහන් නමුත් ඒක සාමාන්‍ය තේරුම් ගැනීම සඳහා ඒක විදිහකට සරුවචනාංශේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා එක තැනක සඳහන් කරනවා. තමාලාට ඒ වගේ තවත් වචන තුනක් පාවිච්චි කරනවා ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා. වීරියක් භාවනා ජීවිතයක් ඇතුළත වැඩෙනකොට ආරම්භකයට නැත්නම් ඒ වීර්ය ආරම්භ කරන යෝගාවචරයට කියනවා ආධිකම්මික විපස්සකයයි කියලා. නවක විපස්සකයයි කියලා. ඒ නවක විපස්සකයා පටන් අරන්නේ ආරම්භ ධාතුවෙන්. නැත්නම් ආරද්ධ විරියෙන් වැඩ පටන් ගත්තා. ඒ ආරද්ධ විරියෙන් පටන් අරගෙන <clears throat> වැඩේ හුරු වේගන යනකොට ඒකට Taman වශීභාවය පුරුදු කරගෙන නිතිපතා කරනකොට නික්කම ධාතු නැත්නම් පග්ගහිත විරිය කියලා කියන එක. ඒ වෙලාවේදී ඉතින් ඒ යෝගාවචරයේ ජීවන රටාව වෙනස්කම් ඇති වෙනවා, රුචර්චකම් වල වෙනස්කම් ඇති වෙනවා, පෞරුෂත්ව වෙනස්කම් ඇති වෙනවා, ඇසුරු කරන එක වෙනස්කම් ඇති වෙනවා, අහන බණ වල වෙනස්කම් ඇති වෙනවා. ඒක පරිවර්තන යුගය සංක්‍රාන්ති අවස්ථාවක්. ඊට පස්සේ ඒක මුදුන්පත් වුණාට පස්සේ ඒකට පරිපූර්ණ විරිය කියලා කියනවා. අරක්කම ධාතු කියලා කියනවා. එන්නේ වගේ කස කැවිලා හොඳට ඒක කාර්යක්ෂම වුණාට පස්සේ තමයි සම්මා සමාධිය මාර්ගාංග සමාධියක් පහළ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වීර්යයේ මුල් අවස්ථාවේදී සෑහෙන ඉන්ධන දවෙනවා. සෑහෙන ප්‍රමාණයක් කරලා තමයි අපි මේ භාවනා යන්ත්‍රේ පිකප් එක ගන්න නැත්නම් ස්ටාර්ට් කරගන්න. ඉතින් මේ ගිහි ජීවිතයේ තියෙන උපහාසය තමයි අපි හැමදාම ස්ටාර්ට් කරලා ආයෝක පොඩ්ඩක් නිවෙන්න තියෙනවා. නිවෙන්න තියලා කක්ක කරගත්ත පස්සේ අනිදාසේ ආයෙ ස්ටාර්ට් කරනවා. ආයෙ කළ ටිකක් නිවෙන්න තියෙනවා. ආයෙ නිකන් ස්ටාර්ට් කරනවා. ආයෙ නිවෙන්න තියෙනවා. ඒක දිහා බලනකොට වැය වෙන කාලය, වැය වෙන ධනෙ, වැය වෙන ශ්‍රමයේ සීමාවක්ම නැහැ. ඒ නිසා ජීව ඉඳගෙන මේ ගත කරන ජීවිතේ මට සමා වෙන්න ඕනේ මේව කිව්වට නිකා හොදෝ තමයි දෙමිලක් විතරයි. කවදාකවත් කෙලවරක් දක්වා ගෙන ගන්න හම්බ වෙන්නේ මගට ගිහිල්ලා හොද හොද ආයෙ මඩේ දානවා. ආයෙ ටිකක් හොදලා සුද්ධ කරලා ආයෙ මඩේ දානවා. ඉතින් ඒ නිසා අම්මපා ගියට වඳින්න වටිනවා. <laughs> මේ කරන විකාරය. ඉතින් වෙන කරන්න ක්‍රමයක් නැහැ. මොකද මේ ලෝකේ එක්කෙනෙක්වත් පැවිදිලා ඉපදිලා නැහැ. ඉපදෙනකොට කවුරුත් ගියා තමයි. ඊට පස්සේ මේක කරලා කරලා තමයි දවසක තේරෙන්නේ මේ කොට ඉඳලා පීනන් ඉගෙන ගන්න බෑ. බහින්න ඕනේ වතුරට කියලා එක්ක යෝගාවචරයක් වෙනවා එහෙම නැත්නම් ආරාමිකයෙක් වෙනවා එහෙම නැත්නම් පැවිද්දෙක් වෙනවා ඊට පස්සේ තමයි මේක කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ජී ජීවිතය ගත කරන පෞ ජීවිතය ගත කරන ඕන කෙනෙකුට ආරම්භ වීතිය පටන් ගන්න පුළුවන්. ආරද්ධ විපස්සකෙක් වෙන්න පුළුවන්. නම කරගෙන කරගෙන යනකොට තමන්ගේ ආහාර විහාර මනෝව්‍යාපාර වෙනස් කරන්න කැමති නැත්තම් ඒ එන ජීවිතයට අනුරූප වෙන විදියට අනුකූලතාවයේ දක්වමි මොන තරම් තටමැව්වත් එක තන කරකැවෙනවා බල්ලා වලිගයලන්න කරකැනවා. ඉතින් එහෙම කරකෙන ගාන ජීවෙ ඉඳගෙන භාවනාවට උත්සාහ කරන ගාන පහුගිය අවුරුදු 20 30 සෑහෙන්න වැඩි වුණා. එහෙම තියෙද්දි සෑහෙන පිටසක් උත්සාහ කරනවා. ඒ නිසා සාර්ථක වෙන ප්‍රතිශතයත් වැඩි ඇති. නමුත් අර සම්මා වායාමයේ කියන එක දිහා බලනකොට අපි ආයාසයෙන් යන්තම් සත්‍ය හඳුනාගෙන යන්තම් අරමුණක් හඳුනාගෙන යන්තම් සක්මන හඳුනාගෙන කරලා වැඩ කරගෙන ඉඳලා ආයෙත් ගියාට පස්සේ අරක සම්පූර්ණ පෙට්‍රෝල් ටිකක් වාජනේ හිස් මේ දීශයක තැටියක තියලා හුලඟට ගහගෙන ගියා වගේ. නැත්තම් හොඳට බොන වතුර වීදුරක් අතේ තියලා බිම හැලුණා වගේ. ආයෙ වැඩ ගන්න බැරි තරමට කෙලෙසෙනවා. ඊට පස්සේ ආයෙ තටමනවා. ඉතින් ඒක පිළිබඳව තමන්ටම සංවේග පහළ වෙනවා මේ සම්මා වායාම කියන චෛතසිකයේ ඒ ඒ පරිණාමයේදී ආ බලන ඉන්නකොට ආරම්භ ධාතුව එහෙම නැත්නම් ආරද්ධ විරිය කියන එක සඳහන් කරලා තියෙන්නේ මේ සම්මා කම්මන්තේ කියන මිච්ඡා කම්මන්තේ කියන સંદર્ભයත් එක්ක බලනකොට ආරම්භක යෝගාවචරයා සතුන් නොමැරීමට හොරකම් නොකිරීමට කාමීත්‍යාචාරයේ නොකිරීමට නම් දවසක ගන්න අදිෂ්ඨානයක් තියෙනවානේ වැයමක් තියෙනවානේ ඒ කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා. තමන් තුළ තාම දැන් සත්‍යක් මරණ මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ වගේම හොරකමක් කරන මට්ටමට තාම පත් වෙලා නැහැ. ඒ වගේම තම කාමමිත්‍යාචාරයකට පෙළ ගැහිලා නැහැ. ඉතින් අන්නේම පිරිසිදු චිත්ත tattවයක් තියෙන කෙනෙක් කල්පනා කරනවා මට මේකේ අයිතිවාසිකම තියෙන ඕනනම් සතුන් නොමරින්ට, හොරකම් නොකරින්ට, කාමමිත්‍යාචාරය නොකරින්. නමුත් මේ ඇසුර තුල කොයි වෙලාවෙ මම මේ සතුන් මරණ තැනට වීතික්‍රමණය වෙන තැනටපත් වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මම හොරකමක් කරන තැනටපත් වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මම කාමමිත්‍යාචාරයේ කාම සීමාවල් පණියෙද්ද නැහැ කියලා ඒ බව දැනගෙන තාම නොඋපන්නා වූ තාම චිත්තසංතානයේ පහළ නොවුනා වූ ඒ පාපක අකුසල ධර්ම තුන සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන ඒ තුන නොඉපදවීම පිණිස ඇති කරගත්ත පිළිසිදුව දිගට ගෙන යාම පිණිස චන්දං ජනේති කුසල ඡන්දයක් පහළ කරගන්න ඉතින් මේ චන්දං ජනිත කියන වචනේදී මම පොඩ්ඩක් ඉඳ ගන්නවා මේ ශ්‍රද්ධාව සහ කුසල ඡන්දය අතර තියෙන වෙනස පෙන්වලා දෙන්න. මේ හැම කෙනෙක්ම අපි අද මේ එක වහලයක් අරට එකතු වෙන්නේ ශ්‍රද්ධාව නිසා. මීටත් වැඩිය ශ්‍රද්ධාව තියෙනවා මුස්ලිම් මිනිස්සුන්ට. මීටත් වැඩිය ශ්‍රද්ධාව තියෙනවා කතෝලික මිනිස්සුන්ට. ඒකයි මිනිස්සු නිතිපතා ඒ ආගමික කටයුතු කරනවා, පණ වාගේ දෙයයන් ආසේ රකින්නවා, අදහනවා. ඉතින් ඔක්කොටම තියෙනවා ශ්‍රද්ධාව. ඉතින් අපේ බෞද්ධයෝ ගාව නැතුව නෙවෙයි. බෞද්ධ නෙමෙයි නැතුවත් බෑ. සර්වඥාන්සේ පටන් ගන්නේ සද්ධාවෙන් තමයි. මොකද සද්ධාව කියලා කියන්නේ අසංවිධිත ජවයක්. ඒකේ කිසිම චාරයක් නෑ. අහුවෙන අහුවෙන දේ පිටිපස්සේ යනවා. ඒ නිසා සද්ධාව අන්තයට ඕනේ ලණුවක් දෙන්න පුළුවන්. දිනුන දේ කෑවා. මොනවද කිව්වේ පිටිගත්තා. එහෙමතොන් නෝනක් නෑ. ඒ නිසා මෙයා සද්ධාවන්තයාට කළ යුතු නොකළ යුතු කාර්ය රාජකාරී රාශියක් තියෙනවා. කොයි එක කරනවද කොයි එක නොකරනවද කියලා කිසියම් අදිමොක්කයක් නැහැ. පෙර දර්ශනයක් නැහැ. නිසා එනේන දේ කරන්න යනවා අරක පස්සට දානවා මේක කරනවා කිසිම නෑ බලලන්ට හැතැම්ම නෑ වාගේ. මෙන්න මෙතන ඉඳලා යම් කිසි ජීවිතයක ප්‍රමුඛතාවයේ තෝරගෙන මම මේකයි කරන්න ඉස්සෙල්ලම මම මේක දෙවෙනියට කරනවා මම මේකට තුන්වෙනියට කරනවා කියලා ජීවිතේ ගුණයක් අර තියෙන ජවයේ සංවිධිත භාවයක් ආවට පස්සේ ඒක කියනවා කුසල ඡන්දය කියලා. කුසල ඡන්දය කියලා කියන්නේ මම ඔක්කොම ඒවා අහලා තියෙනවා. මේ වාසේ මම මෙන්න මේක දැන් කරලා බලන්න ඕනේ කියලා පහළ වෙන හැඟීම. ඉතින් ওই චංකි සූත්‍රය වගේ සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව ඉඳලා කුසල ඡන්දය දක්වා පහළ වීමට බීවර රාශියක් සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා. සද්ධා ජාතෝ උපසංකමති උපසකම උපසංකමන්තෝ පෛරුපාස්තිසු පෛරුපාසන්තෝ සෝතං ඕදාති ඔහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපටික්කති අත්තං උපරික්කන්தோ සති ඡන්දං ජායති කියලා. මිනිසේ සාමාන්‍ය මේ යහපත් මිනිසේ ශ්‍රද්ධාවන්ත මිනිසේ ඒ අසංවිධිත වූ ඒ ශක්තිය සද්ධාව නම් වූ අසංවිධිත වූ ශක්තිය කුසල ඡන්දයක් බාටපත් කරන ගත කරන පියවරට සන්දා සද්ධා ජාතෝ උපසංගවති ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි සොයා බැලීමක් කරන්නේ වෙත එළඹීමක් කරන්නේ. උපසක උපසංකමන්තෝ පෛරුපාසති වෙත එළඹිලා වන්නා මේ මනුස්සයා සතුම් මරනවා මේ මනුස්සයා සතුම් මරන්නේ නැහැ මේ මනුස්සයාක ගණන් ගන්නෑ. ඒ අසුරු කරලා බලනවා සතුම් මරණ කෙනයි නොමරණ කෙනයි අතර වෙනස්කම ඒක මේ එයා කිව්වට අහන්න යන්නේ නැහැ. පෛරුපාසනය කරනවා. පෛරුපාසන්තෝ සෝදං සෝතං ඕදහති ආපසු පෛරුපාසනය කරනකම කණේවල බලන මෙන්ස මේ කරන දේ කියනවාද කියන දේ කරනවාද එතකොට මේ කන යොදලා බලනකොට ඔහිත සෝතෝ ධම්මං සුනාති. එමන්සට ඇත්තටම උකුණු ඔලුවක් තරම් හරි මොළ ධාතුවක් තියෙනවා නම් මේ කියන දේ කරන කෙනෙක්ද කරන දේ කියන දේ නේද කියලා පරීක්ෂා කරන්න ඕනේ. එහෙනම් අද ඉන්න ඕන තරම් දේශකයන් වහන්සේලා අර මන්දිසාංශික වචනේ ඕනේ ගල් පිළිමයක් වුණත් ඔළුව හෙල්ලෙන්න කතා කරන්න පුළුවන්. හැබැයි දවල් මිගෙල් රැදන්නේ. මේ කියන කිසිම දෙයක් කරන්නේ කතාව විතරයි. මේ සද්ධාවේ කුසල ඡන්දය බාතපත් වෙන්නේ එහෙම බෑ. මේ මනුෂ්‍ය කියන දේ කරනවද කරන දේ කියනවද කියලා එයා ඇසුරු කරන ගම කන යොමු කරනවා. ඔයිත සෝතෝ ධම්මං සුනාති. එතකොට එයාට ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. මේ සතුම් මරන සතුම් මරම පිළිගන්න. මේ මනුෂ්‍ය සතුම් මරන්නේ නැහැ. සතුම් මරන්නේ නැති බව පිළිගන්න. තව කෙනෙක් ඉන්නවා මරනවා නැහැ කියනවා. තව කෙනෙක් මරන්නේ මරනොයි කියනවා. එතකොට මේ පුද්ගලයාට අවස්ථා කීපකින් හම්බ වෙනවා මේ ධර්මයේ එයා කියන වැඩේ කරනවා. දතානන්ද ඊට පස්සේ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති. ඊට පස්සේ යා ඒ ඇහෙන ඇහෙන බන ඉති දරා ගන්නවා. ඉතින් මේ කණින් අහලා ඒ කණින් යන්න දෙන්නේ නැහැ. මේක යම් කිසි අදාළතාවයක් තියෙනවා මසට එක පෙරහුරුවක් පෙරමගක් පෙන්වනවා එයාට හිතේ හිටිනවා ඒ ධර්ම කොටාසේ ඊට පස්සේ දතානන් ධම්මානං අත්තං උපපරික්කති හිතේ දරාගත් ධර්ම සංසන්දනය කරලා බලන්න අර්ථ වශයෙන් සලකා බලනවා නිකන් වචන විතරක් නෙවෙයි අර්ථ වශයෙන් සලකා බලනවා දතානන් ධම්මං අත්තං අත්තං උපපරික්කන්තෝ සති ඡන්தோ ජායති අන්න එතනදී තමයි යාට දැන් මේ මේ දේවල් මම මේ ජීවිතේ අහලා තිනවා සංසාරේ මෙච්චර ගෙනක් තිනවා අම්මා මෙච්චර කියලා දීලා තිනවා තාත්තා මෙච්චර කියලා දීලා තිනවා ගුරුවරයා මෙච්චර කියලා දීලා තිනවා ඔක්කොම කියලා දුන්නට මේකෙන් මම කොයි එකද කර බලන්නේ කියලා ඒ කුසල ඡන්දේ පහර වෙනවා එතනදී තමයි පුද්ගලයා වැඩට බහින්නේ එතෙන්ද එනකන් නිකන් මේ කෙල්ලෙක් බලන්න අහලා බලන්න යනවා වගේ. කේන්දර බලනවා, ගෙවල් දොරවල් බලනවා. තාම නෑ මත ප්‍රකාශ කළා. බහ දීලා නෑ. අන්‍යෝගෙද මේ කුසල ඡන්දේ පහළ වුණාට පස්සේ තමයි වැඩේට බහින්නේ. ඒ නිසා යම් දවසක යම් කිසි කෙනෙක් තාමත් නෝපන්නා වූ සතුම් මෙරීම, තාමත් නෝපන්නා වූ හොරකම් කිරීම, තාමත් නොඋනා නොපන්නා වූ කාමීත්‍යාචාර අකුසල කර්ම එහෙම නැත්නම් ඒ කවචී දුස්චරිත කාය දුස්චරිතේ නොකේ නොඉපදවීම පිණිස මම වැරදරන්න ඕනේ නැත්නම් මම යමක් කරන්න කුසල ඡන්දයක් පහල කරන්න ඕනේ නැත්නම් මේ ලෝකේ ජීවත් වෙනකොට මෙවුවා කොච්චර දෝ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉත ලෝකේ අතර එහෙම චාරයක් නැහැ. ඉතින් එහෙම චාරයක් නැති ලෝකයේ අසංවිධිත ලෝකයේ මම මේ දේ කරන්නම් එයා අර විදිය අවස්ථා රාශියකින් තමයි ඒ කුසල ඡන්දේ පහර කරගෙන ඡන්දං ජනේති ඊට පස්සේ එයා උත්සාහයක් කරලා බලනවා ආ තමනුත් යනවා පිරිසත් එක්ක යාළුවොත් එක්ක ගමනක් යනකොට ඒ යාළුවෝ දඩයන් කරනවා වෙනදත් තමනුත් දක්ෂ වෙලි තියන්න දක්ෂයි දක් විදින්න දක්ෂයි ඔක්කොම තියෙනවා එදා බලනවා දැන් යාළුවොත් එක්ක ගිහිල්ලා ඒගොල්ලෝ ඒ හරියට සතාට හරියට එල්ලට වෙඩි කියලා ලබන දඩයන් සතුට වෙනුවට මට වෑයමක් කරන්න බැරිද යාළුවන්ටත් අහුවෙන්නේ නැති වෙන විදිහට සතුනුත් මරන්නේ නැතුව නෝපන්නා වූ කුසල් අකුසල් නොයිපදෙමින් පිට මට වෑයම් කරන්න පුළුවන්ද කියලා අර කුසල ඡන්දය හරහා උත්සාහයක් කරලා බලන්න. වෑයම් කරලා බලනකොට හුඟක් වෙලාට අමාරුයි මොකද යාළුවොත් එක්ක ඉන්න ගියාම පිරිසත් එක්ක ඉන්න ගියාම ඒ ඇත්තොත් එක්ක සබේ තලයේ වැඩ කරන්න එපා රැල්ලට රැල්ලට වැටුනොත් රැල්ලට වැටුනොත් පැල්ලට වැඩට යවනවා පැල්ලට අහු වෙනවා. ඉතින් එතින්දි වෑයම් කරනකොට හොඳ ඥානවන්තයෙකුට විතරයි පුළුවන් ඉන්නේ සමාජයටත් එහෙම තියේදී තමන්ගේ චිත්තසංතානේ සතුම් මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාමීත්‍යාචාරය නොකරන සාර්ථක වෑයමක් කරන්න පුළුවන්. එතකොට පේනවා මේක සත්‍ය වුණත් මට හිතසුව පිණිස වුණත් සමාජයේ ඉන්නා තාක්කල් මේක නොකර ඉන්නවා කියන එක වෙනම දෙයක්. එහෙම නොකර ඉඳලා ඇනුම් පදනාහ කෙනෙහිලි නොලැබ සතුන් නොමර ඉන්නවා කියන එක වෙනමම කතාවක්. ඒ නිසා ඒ වෑයම ඔක්කොටම සාර්ථක වෙන්නේ නැහැ. මුගව දෙනෙක් උත්සාහ කරනවා උත්සාහ කළා පාවා දෙනවා. වෑයම අසාර්ථක වෙනවා. යම් කිසි කෙනෙකුට වෑයම සාර්ථක වුණොත් තමයි යා හිතාගන්නේ මම මේක දිගට දැන් ප්‍රතිපත්තියක් වශයෙන් කරනවා. මම ඊට පස්සේ ඒ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කරන කියලා වීරියක් ආරම්භ කරනවා. නොයෙන්ඩම මේ අකුසල ධර්මයේ චිත්තසංතානට නොයෙම් පිණිසම ඡන්ද වායමති විරියං ආරබති චිත්ත ඊට පස්සේ ඒකේ සාර්ථකත්වය හරහා තමයි හිත දැඩි කරගන්න. ඊට පස්සේ මාව මැරුවත් ඊට පස්සේ මට ගැහුවත් ඊට පස්සේ මට යාළුවෝ නැති වුණත් ඊට පස්සේ මගේ නෑදෑයෝ මට නැති වුණත් මම ඒක නෙමේ සලකන්නේ මම මේ ගෙන ආපු කුසල සද්ධාව රසා සද්ධාව හරහා සද්ධාව හරහා කුසල ඡන්දේ හරහා වෑයම හරහා මම ගත්ත මේ මගේ ජීවිත තේමාව පිළිබඳව හිත දැඩි කරගන්න. චිත්තම් පග්ගන්නාදී ඊට පස්සේ තමයි යාට පදන් වීරියක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහ සිල්පදයේ අරසා කරන්න තීන්දු කරන්න තියෙන්නේ මම මැරුණොත් මට නින්දාවක් ආවත් මම සමාජයෙන් කොන් වුණත් මම මේක දිගටම කරනවා කියලා ඒ පදන් වීරියකට යොදවන්න වෙන්නේ අවස්ථා කීපයක් පහු කරගෙන. මෙන්න මේ විදිහට නූපන් අකුසල් නොඉපද වීම පිණිස ඡන්දයක් ඇති කරත් විරියක් වෑයමක් කරත් පිරි ආරම්භ කරත් හිත දැඩි කරගත්තත් පදන් වීර්ය කරත් මේ ශේරම ඔක්කොම කියන්නේ වීර්ය චෛසිකේම තමයි මේක පෙන්වන්නේ සාමාන්‍යයෙන් රජ්ජුරෝ ඉන්න ඇතුල් නුවරට බාහිර සතුරන් ඇතුළත් වීම වැළැක්වීම පිණිස දියාගලක් හම්බලා මුරකාවල් තියලා මුරදෙබල තියලා තාප්පේ වටේ මුර තුවක්කු කාර්යෝ තියලා දුනු කාර්යෝ තියලා <clears throat> ඇතුළු නොවට හොරු ඔත්තු කාර්යෝ හතුරු ඇතුළන් නොවීම පිණිස ගන්න ප්‍රයත්නයට අපි කියන වීර්යය කියලා. නෝපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්නා වීර්යය. නමුත් යටින් තව එකක් තියෙනවා uppannānaṁ කුසලානං පාපකානං ධම්මානං පහානාය. මේ වෙනකොටත් හිතේ තියෙනවා සතුන් නොමරුවට සතුන් නොමරන චේතනාපූර්වක නොකියත් නොකියට මස් කන්න තියෙන ආසාව තියෙනවා. එහෙම නැත්නම් හොරකම් කිරුවේ නැති වුණාට අනුන් හොරකම් කරපු දෙකේ යැපෙන තියෙන ආසාව තියෙනවා. කාම මිත්‍යාචාරයෙම නොකරට රූප සද්ද ගන්ධ රස බැලීමේ ආසාවල් තියෙනවා. ඒවා හිතේ තාම හොල්මන් කරනවා. ඒකෝට ඒව දැනනවත් හිත පදිංචි වෙලා ඉවරයි. ඒක දැනටමත් අන්තපුරේ ඉන්න ඔත්තු ඔත්තු බලන්න ආපු කට්ටිය වගේ. මේ මිනිස්සු සාමාන්‍ය සිවිල් වැසියන් විදිහට ඇතුලේ හැසිරෙනවා. ඒකට මුරකාවල් වලට කරන්න දෙයක් නැහැ. එතකොට රජුරවන්න සිද්ධ වෙනවා දියාගල් කපලා මුරකාවල් දාලා, කාවල්කාරයෝ දාලා, තෝකුකාරයෝ දාලා, ඊතලකාරයෝ දාලා ඇතුළට එන එක නැත කරන අතර ඇතුළටත් යොදවන්න සිද්ධ වෙනවා ඔත්තු සේවයක් කවුරු හරි සකකටයුතු කෙනෙක් දැනටමත් ඇතුළු නුවරට ඇවිල්ලාද කියලා. මෙන්න මේ ඇතුළු නුවරේ දැනටමත් ඉන්න මේ හොරු අල්ලන වැඩේ තමයි සතිය කරන්නේ. මේක ඇත්තටම වීරියේම වීර්ය මුල් කරගත්ත එකක් තමයි මේ සතර සම්මප්පදන් වීර්යයත් සරුවචාන්සේ විස්තර කරන්නේ නූපන් නොයික කුසල් නොයිපද වීම පිණිස එක උත්සාහයක් තියෙනවා ඊට පස්සේ දැනටමත් උපන්නා වූ කුසල් නැති කිරීම සඳහා වීරියම දෙවෙනි පියවර වශයෙන් පෙන්වන්නේ මෙන්න මෙතන කියවෙනවා සතිය පිළිබඳව නිර්වචනයක්. එනිසා යෝගාවචරය සතිපට්ඨානේ වඩනකොට ඉස්ලාම සීලක පිළිපදිනවා. පිළිලා අදිෂ්ඨාන කරනවා මම පානචුපාතා වේරමණී, අදින්නාදාන වේරමණී ආදි වශයෙන් විශාල දියාගලක් කපලා මොරකාවල් දාලා අරසා කරගන්නවා. සීලක පිළිපදිනවා. පිළිපිටට පස්සේ ඒ භාවනා මධ්‍යස්ථානවල ඇද්දක වහකට පස්සේ හිත චේතනා කරුවේ නැතුවට සතුන්න මරන්න නැතුණාට හිතේ නීවරණ ධර්ම පහළ වෙන්න පටන් ගත්තට පස්සේ පේනවා ඒකේ කිසි වෙනසක් නැහැ සිල් ගත්තයි. සිල් ගත්තත් නැතත් හිතේ හිතවිලි පහළ වෙනවා. හිතේ නීවරණ ධර්ම තියෙනවා. දැන් මේ නීවරණ ධර්ම මේ වෙනකොටත් හිතට වැදිලා. අපේ අපේ මන අපේ තිබුණත් නැතත් ඒගොල්ල හිත කෙලසලා ඉවරයි. අන්න ඒ සඳහා කටයුතු කරනකොට සිවිල් ඇඳුම් ඇඳගෙන ආපු පොලිස් කාර්යයේ මේක අයින් කරන්න බෑ. ඒ සඳහා ප්‍රයාග ප්‍රයත්නයක් කරන්න වෙනවා. මේ අඳුනගෙන හොරා හොරා වශයෙන් අඳුනගෙන විසුපීජ විසුපීජ වශයෙන් අඳුනගෙන ඒකට වසන්න බැරි වාතාවරණයක් ඇති කළ දෙනවා. ඇතුල් වෙන්න නොදෙන එක වෙනම කතාවක්. මේ ඇතුළට දැනටමත් ඇවිල්ලා තියෙන මේ විසුපීජ හඳුනගෙන ඒකට වසන්න බැරි තත්ත්වයක් ඇති කිරීම තමයි සතියෙන් කරන කෘත්‍යය. ඒ නිසා මේ දෙක ඉස්සල්ලාම සාමාන්‍යයෙන් පටන් ගන්න යෝගාචරණේ දෙකම වීරිය ලක්ෂණ වගේ. නමුත් ඉස්සරහට ඉස්සරහට යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. අපි සචේතනිකව හිත හිතා අපරාධ පව නොකරත හිතේ කෙලසිච්ච ස්වરૂපය සංසාරෙන් ගෙනාපු දායාදය. ඒක දැනගෙන ඒක අතින් අරගෙන විසිකරන්න බෑ. ඒක හඳුනාගෙන ප්‍රමාණ කරලා ඒකට වසන්ඩ බැරි වාතාවරණයක් ඇති කර දීම සඳහා දෙවැන්නේකට අපිට උදව් කරන්න බෑ. ඒ සඳහා තමන් තමන්ගේ හිත ඇතුලේ තියෙන මේ කෙලෙස් ධර්ම අපි මේවට පරිවෘත්තාන කෙලෙස් කියලා කියනවා නැත්නම් නීවරණ කියලා කියනවා. මෙතෙන්දී නීවරණ හඳුනා ගැනීම සර්වචන් වහන්සේටවත් අපි වෙනුවෙන් කරන්න බෑ. අනෙක් සෑම ශාස්ත්‍රුන් වහන්සේම කියනවා අපි ඕගොල්ලෝ ගලවා ගන්නම් යාඥා කරන්න මම එතකොට මේ දිව්‍යනාංශිකේ අනුකම්පාව ලැබෙයි කියලා සරුවචනාංශ කියනවා මට කරන්න දෙයක් නෑ මම පාර කියලා දෙන්නම් වැඩේ වෙන හැටි කියලා දෙන්න උඹට ඕන එක කරගන්න කියලා. ඉතින් මේ අද අපේ බුද්ධාගම කියලා අපි මේ හදහනදී අපි මේ පාවිච්චි කරනදී මෙන්න මේ ඇතුළත තැනටමත් Taman ළඟ තියෙන මේ කෙලෙස් සම්බන්ධව සම්පූර්ණ අපි අංශභාගයි අකර්මණ්‍යයි. අපි මේ බුද්ධ ආගම කියලා කරන්න හදන්නේ කෙලෙස් නොයේම පිණිස নানা ආකාර අපි නීති පද්ධති හදනවා අනපනත් හදනවා විවස්ථා හදනවා නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා කොයි නිවස්ථාව හැදුවත් ඔය හදන කෙනාගේ හදමඩලේ දැනටමත් කෙලෙස් තියෙනවා ඒක නැති කරන්න කිසි කෙනෙක් දන්නෙත් නැහැ කිසි කෙනෙක් උත්සාහ කරන්නෙත් නැහැ මේක මිනිස්සුෙකුට කළ හැකිද කියන එක අදහන්නෙත් නැහැ ඔක දෙනෙක් හිතන ඒක සර්බලදාරි දෙවියන් වහන්සේත් ඉන් වෙන්නේ නැත්නම් මරුවට පස්සේ සිද්ධ වෙන්නේ ඊටතරිය එහෙමනම් හොඳ පිං ඇති කෙනෙක් ඇවිල්ලා ආශිර්වාද කරන්න ඕනේ සුද්ධ වෙන්න මේ කෙලෙස් සහිත කෙනාට කෙලෙස් නැති කිරීමේ කටයුත්ත කළ හැකිද නොහැකිද කියන එකයි එක එක්කෙනෙක් වශයෙන්ම අපි විඳවන ප්‍රශ්නේ සමාජයටත් දෙන්න තියෙන ප්‍රශ්නේ මේකෙදී හැකි සංඥාව තමයි ਸਰවඥාන්සේ දෙන්නේ. මේක කළ හැකි. දැන් තමයි ළඟ කෙලස් තියෙනවා. ඒ කෙලස් තියෙන අයටයි බුදුහාමුදුරුවෝ මේ පාඩම්පත්ය දීලා තියෙන්නේ. ඒක නිසා ඒක කෙලස් තියෙනවා කියන එක නුසුදුසුකමක් නෙවෙයි. ඇත්තටම කියනවා සුදුසුකමක්. ඒ නිසා ਸਰවඥාන්සේ කර්ණිමිත්ත සූත්‍රය වගේ සූත්‍රවල කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච අත්ත කුසලේ සොයන්නා වූ තමන්ගේ සුභ සිද්ධිය පතන්නා වූ කියන පළවෙනිම තිබියතු ගුණයට පෙන්වන්නේ සක්කෝ හැකි සංඥාව තියෙනවා. කරණීයං අත්ත කුසලේන කරණීයමත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ච ඒ සාන්තෝ පදේට ළඟාවීම සඳහා වැඩ කරන තමන්ගේ අත්ත කුසලේ තමන්ගේ ස්වార్థය බලන කෙනා පල්ලවෙනීම තිබිය යුතු ගුණය තමයි සක්කෝ මට හැකි මම මෙත මට මේ කරන්න පුළුවන් ඉතින් මේක විශාල පිරිසක්ගේ නෑ විශාල පිරිසක් හිතනවා මේ මගේ කෙලෙස් අයින් කරන්න බ්‍රවුන්ස් කම්පැනිට හරි මිලර්ස් කම්පැනිට හරි දෙන්න වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා තමයි මේ ක්ලීනින් සර්විස් එක කරලා යන්නේ. මට තියෙන්නේ කුලී ගෙවන එක විතරයි කියලා. සරුවත් යනසේ කියන කිසිම කෙනෙකුට මේකට අත තියන්න බෑ. තමන්ම හැකි සංඥාව පටන් ගන්නවා. හැකි සංඥාව ගැන කතා කරනකොට මේ නිස්සාරණ වනේ සුවිශේෂී. වෙසක්කෝ කියන පදේට හැකි සංඥා කියන වචනේත් ආවේ නිස්සාරණ වනේ. ඔකේ ධම්මනිසන්දේ සෝංශිකේ උරතල් වචනය. හිතන්න නිකමට 1977 මේක පටන් ගන්නකොට මේ ජීවිතයේම නිවන කියන પરමාර්ථයේ ඉස්සරහ තියන්න යනකොට මොන්න තරම් උසුළු විසුළු කරලා තියෙනවද මොන්න තරම් ලැජ්ජාවටපත් කරලා තියෙනවද ඕව දැන් කරන්න බෑ දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ විවරණ ලැබලා තියෙන්න ඕනේ ඉතින් ඒව නැතුව කොහෙද මේක කරන්නේ කියලා බුද්ධම විදියට අපහාස කරලා තිනවා බුද්ධම විදියට තුච්ච කරලා තියෙනවා මේක මේ පිස්සු අදහසක් කියලා. ඒකට මේ යුග පුරුෂයාම ඒ සීල වස්තු භෝග අතහැරලා මේකට බැහැලා කටයුතු කරපු නිසා අද 45 වෙනි අවුරුද්ද වෙනකමුත් ඒක යට කරන්න දුන්නේ කරගෙන ගියා. ඒ හැකි සංඥාව මම මයි ජීවිතේ මම 88 එනකොට 2000 මම හිතන්නේ 1990 නමේ 2000 වෙනකන් මම ඒ පුරුෂය ආශ්‍රය කරලා තියෙන ධම්මචන්ද ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙක් එක මොනම විදියකින්වත් හෙට්ටු කිරිල්ලක් නෑ. එයා යන්නේ වෙනම ගමනක්. කවුරු තරහ වුණත් කාගෙන්වත් අවසර ගන්න යන්නේ නැහැ. හිතා ගත්තා නම් මේ කරන්න ඕනේ කියලා කරනවා. හැම කිනාටම කියන්නේ උඹ ළඟ හැකි සංඥාව නැත්නම් උඹ මොන જાතින් උදව් කරත් උඹට කරන්න බෑ. හැකි සංඥාව ඉන්ජෙක්ෂන් වලින් ගන්නවත් බෑ, බෙහෙත් පෙත්තකින් ගන්නවත් බෑ, ඔපරේෂන් කළා වගේ ඉම්ප්ලාන්ට් කරන්නවත් බෑ. ආශිර්වාදකින් ඉන්නෙත් නැහැ හැකි සංඥා බැරි නම් බෑ තමයි. එනිසා මාළක දැනට මේ හර්ථ චිත්තසංතානයේ තියෙන මේ කෙලෙස් හරියට බුදුහාමුදුරු ඇඳලා තියෙන ඉරදිගේ ගියොත් මට මේක අයින් කළ හැකි කියන සංඥාව ශක්කෝ කියන ගුණය තියෙන මිනිහා කවුද නැති මිනිහා කවුද කියලා කප්පට හොයන්න බෑ. හොයන්න තියෙන එකයි තියෙන්නේ Taman ළඟ ඒ ගුණය තියෙනවා නම් තමයි යාළු වෙන්නේ ඇකි සංඥාව තියෙන කට්ටියක විතරයි. අනික් මිනිසුන් නොදකින් නොපතන්න දෝමකින් කියලා යන්නේ. අම්මා වුණත් කරන්න දෙයක් නෑ. තාත්තා වුණත් කරන්න දෙයක් නෑ. නොහැකි සංඥාව නම් ඕනේ නෑ. එහෙම කරලා මේ මේ සංසාරي ඉවර කරන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා සම්බන්ධ වෙන්නේ ඒ වීරිය ඇතුව කුසල ඡන්දය ඇතුව පදන් වීර්යයට එනකොට කාටවත් මායින් කරන්නේ තමන් තීරුම් අරගන්නවා මෙතෙන් මම හිත හදාගත්තේ බොහොම අමාරුවෙන්. ඒකට පුළුවන් කෙනෙක් වරෙන් බැරනම් ඵලයක්. කිසිම මායිමක් නැහැ දෙන හොඟ දෙනෙක් හිතන එක හරි ඔලොමලයි ඒක හරි හිතුවක්කාරයි ඒක හරි රැඩිකල් වාදී හොම බෑ අපි කට්ටිය කතා කරගෙන යන් කියලා මේකේ කට්ටිය කතා කිරිල්ලක් නැහැ මේ වැඩේට යනකොට මම දැන් මෙතන එකම එක උපමානික විතරයි මේක වැඩ කරන්නේ එචයි හැකි සංඥාව එන්නේ නැතුව හරීම අමාරුයි මේ සතිය කියන චෛසිකය හඳුල්ලා ගන්න අප්‍රමාදේ කියන චෛසිකය හඳුනලා දෙන්න අමාරුයි. මොකද හරියට කැමැති බෞද්ධයා වුණත් මේ සද්ධායෙන් වැඩ කරන්න කැමැති. අප්පුඩියක් ගහපු ගමන් ඕන තරම් සද්ධාවන්තයෙකු එකතු කරතයි. වීරියෙන් තටමන කට්ටියක් තියෙනවා. සමාධිය ඉල්ලන කට්ටිය නම් භාවනා කරන අය ඇත වසංගත රෝගයක් ඒක. ඒගොල්ලෝ කට ඇරගෙන ඉන්නේ කොයිලා සමාධිය වඩන. ප්‍රඥාටත් ඕන දෙයක් ගෙවන්න කැමැති. නමුත් සතිය දන්නෙත් නෑ සතියෙන් මේ වැඩේ වෙන බව දන්නෙත් නෑ ඒක වික්කට විකිනෙන්නෙත් නැහැ. ඒ මොකද උඟව දෙනෙක් හිතන මේ සද්ධා වගේ කුලියට ගත්ත චෛසිකයකින් මේ වැඩේ කෙරෙයි කියලා. සත්‍ය පැහැදිලිවම Tamanටම තමගේ කෙලස් ටික හඳුන්වා දීලා ප්‍රමාණ කරන්න ඇරලා ඒක දුරුවන් කිරීම සඳහා එළඹ සිටීමේ ගතිය පෙන්වනවා. ඒ නිසා මේ වීරිය සහ සතිය අතිනත ගන්න ඕනේ. හුඟක් වෙලාවට වීරිය පූර්වංගම වෙනවා. නැත්නම් ආසන්න කාරණා වෙනවා සතිය ඇති කරගන්න. වීර්යෙන් කරන්නේ අලුතෙන් එන්න තියෙන කෙලෙස් එන්න දෙන්නේ නැහැ. වැට කඩලු දාලා දියාගල් දාලා බඳිනවා. සීලෙන් හරි කරතයි. සතිය තමයි දැනටමත් තමන්ගේ චිත්තසංතානයේ තියෙන කෙලෙස් ටික ප්‍රමාණ කරලා මෙන්න මේ මේ ටික තියෙනවා කියලා ගොනු කරලා මේවා සෝබන චෛසික මේක අසෝබන චෛසික කෙලෙස් චෛසික මේවා රූප ධර්ම මේවා නාම ධර්ම මේවා නීවරණ ආදි වශයෙන් ඒ ප්‍රමාණ කිල්ලෙදී අස්වාභාවික දේ තමයි සතිය පිහිටීමට බාධා කරන අස්වාභාවික දේ තමයි මේවත් ඉගෙන ගන්න වෙලාවදී මේක හරි වැරදි වශයෙන් තෝරන්න ගියොත් කවදාකවත් සතිය වඩන්න බෑ. සතියෙන් කරන්නේ ඇති හැටියට බලනවා හරි වැරදි බලන්නෙත් නෑ යුතුය අයුතු බලන්නෙත් නෑ ධර්ම අධර්ම බලන්නෙත් නෑ දේවල් ඇති හැටියට බලන එක. ඒ නිසා හරි ආරම්භයේ වටම සතිය හරිම විප්ලවකාරී. බුදුජානනාංශයේ මේ වැඩේට මේ සතිය පිහිටීම සඳහා අන්තවාදී ධර්ම ඉදිරිපත් කරන බොහෝ මධ්‍යම ධර්මයක් ඉදිරිපත් කරනවා. උපේක්ෂාශීලී ධර්මයක් ඉදිරිපත් කරනවා. මේ ආස්වාදයේ ප්‍රසවාසයේ දෙක දිහා බලන්න. රාගේ දිහා බලන්නත් එපා, ද්වේෂේ දිහා බලන්නත් එපා, මොහේ දිහා බලන්නත් එපා. ආස්වාද ප්‍රසවාස දෙක දිහා බලන්න තෝරන්නේ බේරන්නේ නැතුව. අඹාගෙන පිටිපස්සේ යන්නත් එපා. ස්වභාවයෙන්ම තුනොත් බලන්න. ඉතින් අපි හිතමු කවුරු හරි ඒ කුසල ඡන්දේ පහල කරන ඒ වගේ භාවනා කරනකොට වීර්ය විතරක්මදී වීර්යෙන් සතිය ආරක්ෂා කරගෙන වීර්යෙන් සීලය ආරක්ෂා කරගෙන සත්‍යමත් වෙන්න උත්සාහ කරනවායි කියලා. ඒ නිසා පණන් ගන්නකොට කියනවා මෙන්න මේ අරමුණ මට ඕන මම මේක දිගේ යනවා කියලා කිසිම එකක් අඹාගෙන යන්න එපා. වාඩි වෙලා බලාගෙන ඉන්නේ කියලා. වීදී ආර තරණි සතිය සීලයේ ආරක්ෂාවෙන් තමයි නරක වැඩ කරන්න යන්නේ. ඊට පස්සේ මේ චිත්තසංතානේ දැනට තියෙන කෙලෙස් ටික දැනට තියෙන ආරේ ගති මතුවෙන්න ගන්නවා. ඒ මතුවෙනකොට මේ හොඳයි කියන්න යන්නත් එපා නරකයි කියන්න යන්නත් එපා මට මේක මංගලයි කියන්න යන්නත් එපා දුමංගලයි කියන්න යන්නත් එපා භද්‍රයි කියන්න යන්නත් එපා අභද්‍රයි කියන්නත් යන්න එපා මේකට එන්න අරින්න ඕනේ. මේ තේරුමකින් බේරුමකින් නැති නැත්නම් විනිශ්චය කිරීමකින් තොරව එහෙම නැත්නම් පූර්ව නිගමන වලින් තොරව මේ ඇස් දෙක වහගෙන මේක දිහා බලන් ඉන්නවා කියන එක කිසිම කෙනෙක් හිතන්නේ මේක මේ ආධ්‍යාත්මික වැඩක් කියලා. කිසිම කෙනෙක් හිතන්නේ මේක ගැඹුරු ධර්මයක් මේකේ තියෙනවා. කිසිම කෙනෙක් හිතන්නේ මේක ලෝකේ තියෙන ලොකුම පින කියලා. පේන්නේ අතප්පිට අතක් තියන ඔය කම්මැලිකමට ඉන්නවා වගේ. කවදා හරි යෝගාවචරයා ඒ ස්වභාවයෙන්ම සිදුවෙන හිතේ සංසිද්ධිය දිහා අනුන්ගේ දෙයක් බලන්න වගේ මේ සත්‍යයෙන් බලන් ඉන්න පුරුදු වෙන්න කොච්චරනම් පරියන්ක ගත කරන්න වේද කොච්චරනම් වැරදි කරන්න වේද එතකම්ම යෝගාචර අසවල් එක එනකම් බලන්න අසවල් එක ආපම තරහ ඉතින් මේ තියෙන තාක්ක කවදාකවත් සතිය මුල් බහගන්නේ නිසා සරුවචනාංශයේ ප්‍රයෝගයෙන් අඳුරලා දෙන්නෙම උදාසීන අරමුණක් ආශ්වාසය ආවත් ප්‍රශ්වාසය ආවත් දෙකටම සමහිතින් පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් එතකොට අපි හිතමු ආනපනෙ මතුණයි කියලා. මතුවෙච්චාම ඕක හරි නීරසයි. මොකද උදාසීන අරමුණක් නේ. ඉතින් හිත කියනවා හරි සතිය හුස්ම තියෙනවා තමයි ඉතින් මැරෙන්නේ ඇයි ඔය තියෙන්නේ මොකද කරන්නේ කියලා. ඉතින් සතිය සතියෙන් ආනපනෙ බලනකොට ප්‍රණීත අවස්ථාවක් තියෙනවා හීන අවස්ථාවක් තියෙනවා. හරි පේනවා තමයි. ඉතින් ඕක බලන්න මොකක්ද ඇති වෙන්නේ? එහෙම නැත්නම් අපේක්ෂා කරනවා. මට හැම වෙලාවෙම ගොරෝසු සතියම තියෙන්න ඕනේ. සියුම් වේගන එනකොට හිතන රක් කරගන්න. අපි අර පටන් අර ගන්නකොට නාසිකාග්‍රේ හරි වම් නාසිකාග්‍රේ හරි දකුණු නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි අපි හිතමු මේ ආනපන හැපෙන වහුණයි කියලා. ඉතින් යෝගාවචරය මේක දිගට මෙහෙම තියෙන්න ඕනේ කියලා අපේක්ෂාවකින් හිටියොත් භාවනා කරනකොට කරනකොට හැපෙන තැන ක්‍රමයෙන් මොළේ ඇතුළට යනවා. ආයෙතකොට හිත නරක කරගෙන නැගිටලා යනවා. නැත්නම් භාවනා කරගෙන ඉන්නකොට හැපෙන තැන පොඩ පොඩ ඉස්සරහට එනවා. එතකොටත් හිත නරක කරන පැත්ත. මොකද අපේක්ෂාවෙන් වාඩි වෙන්නේ. එහෙම නැත්නම් ආනාපානෙ ඈත පේනා වගේ පේනවා. හොඳටම ආනාපානෙ රිද්මේ තියෙනවා. නැන්තර හිතපු දේ නෙවෙයි වෙන්නේ. මේ විදිහට ආනාපානෙ දිහා බලනකොට 11 ආකාරයක් සරුවචනංශේ සරුවචනතා ඥාණයෙන් ඉදිරිපත් කළ කින මේ 11 ආකාරම එක හා සමාන වළංගුයි. ආස්වාසේ මුලැමැදාග කියලා එකක් තියෙනවා. ඕලාරික ගොරෝසු සියුම් කියලා අවස්ථා තියෙනවා. ළඟ දුර කියලා අවස්ථා තියෙනවා. ඇතුළ පිට කියලා අවස්ථා තියෙනවා. ප්‍රිය අප්‍රිය කියලා අවස්ථාවල් තියෙනවා. මේ 11 ආකාරයෙන් පහකට යෝගාවචරය කැමති. එදාට කියනවා භාවනා හරි. මට අශෝක් එකට භාවනා හරි කියලා. හයක් වෙනකොට ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා හැමදාම නැගිටින්නේ අද භාවනා කරන්නේ ආනපනේ අහුනේ නැහැ කියලා. නමුත් ਸਰවචනාංශ මේ සතියේ විශේෂාංගයක් වශයෙන් ගුණයක් වශයෙන් කියනවා මේ 11 ආකාරයෙන් කොයි එකටත් එක හා සමානව සලකලා ආනාපානෙ පුරුදුකරනද ඒ සඳහා තමන් විනිශ්චය කරගන්න යන්න එපා. සතිය කියලා කියන්නේ මේ අපේ විනිශ්චයකට එළවෙන මානසික ආතතිය ඇති කරන පීඩාවට ලක්වන චෛසිකයක් නෙවෙයි. මේක මේ තොරතුරු එකතු කිරීමක් මේ කරන්නේ. කවදා හරි කෙනෙකුට පුළුවන් වුණොත් මේ ආනාපානය කරලා 11 ආකාරයේ දකින්න 11 ආකාරයෙන්ම සමහිත පවත්තන්න සරුවඥාන්සේ බොහොම ලස්සන චරිත සාහිත්‍යයක් දෙනවා. උන්වහන්සේ කියන ජීවත් වෙන කාලේදී ආනාපාන 11 ආකාරයේ දැක්කනම් ඒ මනුස්සයා මැරෙන වෙලාවේදී අන්තිමට යන ප්‍රශ්වාසයක් දැක දැක දන දන යන්නේ කියලා. ඒකලස ආකාරයෙන්ම ජීවත් වෙද්දී මාස්ටර් කෙරුවොත් නැත්නම් වශී කරගත්තොත් එහෙම නැත්නම් අපි සිද්ධි කරගත්තොත් මේ පුංචි රාහුල හඳුරන්න කියන්නේ. චරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධಂತಿ. රාහුල එතකොට උඹට මැරෙන වෙලාවේදී මේ මට යන්නේ තව හුස්ම දෙකකින් මම මැරෙන බව දන්නා මේ තමයි මගේ අන්තිම හුස්ම දැන් මේ හුස්ම යනවා කියලා දැක දැක දන දන ගෙවන්න පුළුවන්. එතකොට මරණ බයක්, චකිතයක්, වේදනාවක් නෙවෙයි තියෙන එතන සතිය තියෙනවා. ඉන් මෙපිට එන ඕනේ තක්කු මොක්කකදී, ඕනේ කලබගෑනියකදී, ඕනේ අවුලකදී ආනාපාන හිත දාපු ගමන් හිත නිකන් ගෙදර ගියා වගේ හිටිනවා. ඒක තමයි මේ උදාසීන අරමුණ વિશેයි හැම පැත්තම දැක ගැනීම සඳහා කරන සතියේ සත්කාරිය. නමුත් මේ මට්ටමට යෝගාවචරයේ ගන්න බණ කියලා හෝ ධර්ම සාකච්ඡා කරලා හෝ භාවනා කරවලා හෝ පරියංග සක්මන වශයෙන් ඉදින්දා වැඩ කරලා හෝ මේ යෝගාවචරයට යම් දවසක ගුරුසුට ආනාපාන පෙන්නනොත් සිවුමට ආනාපාන පෙන්නනවා. මම මේ ආනාපාන කිව්වට මම මේ ආනාපානට කට්ටිය තල්ලු කරන්න හදනව නෙවෙයි. භාවනා කරන උදරේ පිම්බීම හැකිලේ පෙන්නවත් ඕකම තමයි ඉන්දර්ශනයක් වශයෙන් මම ආනපන ගන්න. ගොරෝසුට පෙන්නවත්, සියුමට පෙන්නවත්, ළඟදී පෙන්නවත්, දුරදී පෙන්නවත්, ඇතුළත පෙන්නවත්, බාහිරේ පෙන්නවත්, ප්‍රියව පෙන්නවත්, අප්‍රියව පෙන්නවත් ආනපන කිවිලා ඉවං කරන හැටි පේන අතීත අවස්ථාව දැක්කත්, එන්නත් ඉස්සලා ආනපන හොඳට දැක් ගන්න පුළුවන් අනාගත අවස්ථාව දැක්කත් මේ අනුහුස්ම යනවා ඒ දකින්න වර්තමානයේ දැක්කත් මේ සියල්ලටම සමසිතින් භාවනා කරන්න පුහුණු කරන එක තමයි අපිව සතිපට්ඨානෙදී කරන්නේ. ඒකෙම ඒකම කායනුපසන සතිපට්ඨානෙදී යෝගාවචරයා කය හා සම්බන්ධ රූප ධර්ම හා සම්බන්ධ මේ වගේ උදාසීන අරමුණක් අරගෙන එහි සතිය බැඳලා කැලෙන්ගෙන අපු කුළුමි හරකෙක් ගමී තියන පුරුදු කරනවා වගේ හීලා කරගන්නවා වගේ පුරුදු කරන පුරුදු කරන යනට ටික වෙලා කරන වේදනා මැද මේක කරන්න වෙනවා ප්‍රධාන වශයෙන් දුක් වේදනාව ඊට පස්සේ සුඛ වේදනාව ඊට පස්සේ චිත්ත ධර්ම මැද කරන්න වෙනවා හිතවිලි එනවා විචි දේ හොඳයි කියනවා නරකයි කියනවා විනිශ්චය කරනවා ඊට පස්සේ රූප බලමින් සද්ධාහමින් ගඳ බලමින් රස බලමින් අර ආනාපානී කරනවා විදිහට අපි පුදුම අභ්‍යාසයක් දෙනවා සියලු පරිේශනාගාර තත්වයට ඉස්සලා කරලා ඊට පස්සේ පරිේශන භූමිය කරලා බලනවා ඊට පස්සේ රටේ මට්ටමින් කරනවා ওই විදිහට දිගට දිගට කරන එකට අපි කියනවා සතිපට්ඨාන කියලා සතර සතිපට්ඨාන කියලා ඊට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් කොහේ හිටියත් මේ ආනාපානේ වගේ දෙයක් අරමුණු කරගෙන හිටියොත් කොයි වෙලාවක හෝ අලකලංචයක් වෙනකොට අඬදබරයක් වෙනකොට හිත ගැස්සෙන වෙලාවක ආනාපානෙ හිත දාන්න පුළුවන්කම මිනිස්සයා උප්පත්තියෙන්ම ලබන මානව අයිතිවාසිකම. ඒ වගේම තමයි ඕනම වෙලාවක තමයි ආනාපානෙ හිත දාන්න පුළුවන් නම් ඒන ඕනම කුසලයකෝ අකුසලයකෝ තදබල බලපෑම මේචල් කරලා දෙනවා. අපි ලොකු සංචෝ ආනාපාන සති පොත ලියන වෙලාවේදී කිව්වා ඉතාම උෂ්ණ පරිසරයක හොඳට භවනා ආනාපාන සති පුරුදු කරපෙන්නාට හිත ඇතුලෙන් සීතල කරගන්න පුළුවන්. පරිසරය හොඳටම ගිනියක්. නමුත් ආනාපානය එතකොට ඉබේම හිත සීතල කරලා දෙනවා. හොඳටම සීතල දැනක භාවනා කරනකොට ආනාපානය කරත් කරලා දෙනවා. ඒ වගේ පුදුම සමබර කිරීමක් කරනවා. ඒ නිසා ඒක අනිකුත් කර්මස්ථානයක ඇත්තටම සුවිශේෂත්වයක්ත් තියෙනවා. ආන්නේ විදිහට මේ සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය භාවනා ඉන්ද්‍රිය සත්‍යයක් වඩත සති ඉන්ද්‍රිය බවටපත් වෙනවයි කියලා කියන්නේ සැපේදිත් දුකේදිත් ලාභෙදිත් පාඩුවේදිත් යාසසෙදිත් ආයසෙදිත් වේදනාවේදී දුකේදිත් සැපේදී හැම තැනකදීම මේ ආනාපානය කියන කුණ්‍යේ මේ ආනාපානය කියන මූල මේ අරමුණ ඇසුරු කිරීම කළ හැක්කක්. මෙතෙන්ද යනකොට සතිය ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. මොන දේ කෙරුවත් දැනගත්තත් නොදැනගත්තත් හුස්ම තියෙනවා. අපේ මේ තියෙන තක්කමුක්කෝ නිසා අපි හුස්ම පැත්තක දාලා ළමයෙක් මරනවා කියලා අඬන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අත කැපුණා කියලා අඬන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දැන් සුනාමියක් එක්ක අඬන්න පටන් ගන්නවා. ඔය කොච්චර જાති කරුවත් මේ හුස්ම තියෙනවා. අපි කවදාකවත් හිතන්නේ මේ හුස්ම මෙච්චරම අපිට කුණ්‍යක් වෙයි මෙච්චරම අපිට හැරමිටියක් වෙයි මෙච්චරම අපිට අතරමඟදී ටිකස්මක් නැති කරන්න හේතු වෙයි කියලා අපි හිතන්නේ. ඒක හිතෙන ඉස්ලාම් බතර තමයි මේ සතිය ආනාපාන සතිය ඉන්ද්‍රිය ධර්මයක් වඩපත් වෙනවා කියලා කියන්නේ. මේ ගැන කතා කරනකොට මට මතක් වෙන ඔය දැනට ඔය ඇමරිකාවේ ඉන දීපක් චොප්රා හින්දු දැනුම හරහා මේකට ලස්සන ශිත් අධින කාරණාවක් යා කියනවා යා කියනවා මිනිස්සෙකුට Hindu ධර්මයේ හැටියට ආවුස කියලා ලැබෙන්නේ සීමිත ආනාපාන සති ප්‍රමාණයක් කියලා. මුලින්ම අපිට account balance එකට හම්බ වෙන්නේ අවුරුදු 100ක් ඉන්නවනම් ආනාපාන කෝටි 13000ක් හම්බ වෙනවා මං හිතන්නේ කියලා. ඉති හම්බෙච්ච ආනාපාන කෝටි 13 ඉවසීල්ලෙන් බොහොම සීතලව කලබල වෙන්නේ නැතුව ගත කෙරුවොත් අවුරුදු ඒක 100 නෙවෙයි 120ක් වුණත් ඉන්න පුළුවන්. මුක් කලබල වෙලා හති පිඹිම කීක දඟට පටන් ගත්තොත් අවුරුදු 60 70 මැරලා යනවා. මොකද අර ඉක්මනට ගෙවම් කරනවාට. පිටිබන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ. ඉතින් අද තියෙන ජීවන රටාව පුළුවන් තරම් තක්මුක්කුනේ. ඉතින් ඒ නිසා කෝටි 13ක් හම්බුනාට අපි අවුරුදු 60න් විතර මේක ගෙවලා දානවා. අරපරයෙන් පාවිච්චි කරනවා නම් ඒක අවුරුදු 100කට සහතිකයක් හම්බ වෙනවා. හොඳට විවේකීව ගත කරන 120ක් වුණත් ඉන්න පුළුවන්. මොකද කවුරුවක්වත් හිතන්නේ අපේ ජීවිතයේ අවසරය ඇඳලා තියෙන මේ ආනාපානෙ. අපි හිතන්නේ මේ එළු කටු සුප් බොන්න ඕනේ. මල්ටි විටමින් ගහන්න ඕනේ. අර කෝනේ මේ කෝනේ කියලා අනේ අම්මේ මේ කාලා තින ලනු ප්‍රදේශයක් තියා බලනකොට මුමුත් මිනිස්යෝද කියලා හිතෙනවා. එහෙම නැත්නම් මේ තරම්ම වෙළඳ දැන්වීම වලට මිනිස්සු නොමග යවන්න පුළුවන්ද කියලා හිතන අච්චර මේ මූලික වෙන ආනාපානෙ පැත්තක දාලා ජීවනයේ තියෙන මූලිකවම ප්‍රාණයේ පැත්තක දාලා මේ පෙලි කෙලින පිස්සු. ඒකල මේ මිනිස්සයා කියන අපි හිතමු අවුරුදු 100ක් ඉන්නවස කෝටි 13ක් එනකොටම දීලා තියෙනවා මේක පරිස්සමෙන් පාවිච්චි කරපන් කියලා. එක මැරෙනකන් එක ආනාපානයක්වත් සතියින් ගන්නෑ. අවුරුදු 120ම ජීවත් වෙන්නේ රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගඳ බලන්නයි, රස බලන්නයි, පහස විඳින්නයි. මැරෙන වෙලාවේදී කියනවා අයියෝ මට තව එක දවසක් දෙන්න නැත්නම් හුස්ම පහක් දෙන්න අයියෝ කියලා යාපින නමුත් එතකන් ගත කරන ඒ නාස්තික පැත්ත දිහා බලනකොට ඒ මිනිස්සයා දන්නේ නැතිලු දැන් දර්ශනයක් වශයෙන් කෝටි 13 කෝටි කීයක් දැන් ගෙවිලා තියෙනවා තව කෝටි කීයක් තියෙනවද කියන එකවත් දන්නේ නැහැ. මොකද ඒ වෙනුවට දන්නේ බැංකුවේ තියෙන ඩොලර් ගන්න නැත්නම් රුපියල් ගන්න දන්න. කාලා තියෙන කෑම දාති දන්න. පැදලා තියෙන වාහන ගන්න දන්නවා. හැබැයි තව මම කොච්චරක් ගෙවම් කරලා තියනවද මම කොච්චරක් තව ගෙවන්න තියනවද කියන අත්‍යන්ත වූ කාරණා මනුස්සය පැහැරාගෙන. මොකද සතිය නැති නිසා. කොටිම ආනාපාන සතිය නැති නිසා. ඉතින් යම් කිසි කෙනෙක් දන්නවනම් මේ ජීවිතේට අනිත්‍යන්ත වූ කාරණාව තමයි නිතරම අපි එළවෙව්වත් අපි අතනෑර යන දේ තමයි ආනාපානෙ. මේකට සතියේ පිහිටුවලා මොන අලකලංචි ආවත් ආනාපානෙත් එක්ක සම්බන්ධ වුණා නම් එමන්ස ඒක අර පරිස්සමෙන් පාවිච්චි කිරීමේ ආනිසංශයක් වශයෙන් ගినాපු ආවුස ලබනවා. heart attack කියලා මැරෙන දෙයක් නැහැ. blood pressure වල මැරෙන දෙයක් නැහැ. ඒ සේරම මේ ළඟදිත් ඇත්තටම ඒකටම ඔය ඊමේල් එකක් එවලා තිබුණා ඒක ලස්සනට හදපු සිංහල පරිවර්තනය කරලා තිබුණා. මට හරියට වචනෙන් වචනේ මතක නැහැ. මම හිතනවා නමුත් මේ අදහස දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ දලයි ලාමතුමාගෙන් අහනවා manussත්වයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මොකක්ද කියලා. ඒකල ඒකට දලයි ලාම කියනවා මිනිස්සයා කියන සතා Tamange සියලු සැප පහසුකම් අතහැරලා සෞඛ්‍යත් අතහැරලා රසාවක් කරනවා. ඒ සඳහා උතුරු කුරු දිවෙන්ට හරියනවා. අපායට හරියනවා. ඊළ හම්බ කරන සියලුම දේ සෞඛ්‍ය සඳහා වැය කරනවා. මොනවාරි කලබලයක් වෙච්ච ගමන් මෙඩිකල් බිල්ලට ගෙවනවා. ගෙවල වෙලා ලෙඩ වෙලා මැරලා යනවා. එකම චිත්තක්ෂණයක ජීවත් වෙන්නේ නැහැ කියලා කියනවා. මේක තමයි මනුස්සයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියන්නේ. අන් දෙකක් විතරයි නැත්තේ. මේ හම්බ වෙච්ච හුස්ම ගණන් ගන්නෑ. ඒකල සියලු කැප කරලා රස්සාවල් කරනවා. රස්සාවල් කරලා ඉවර වෙන්නේ මොකද්ද? භයානක රෝගිකින් ප්‍රොෆෙෂනල් එක්ස්පෝෂර් එකක් වෙලා රැකියාවකින් ගන්නව ලෙඩක්. ඊට පස්සේ හම්බ කරපු තේරම ඒකට වියදම් කරලා අන්තිමට කම්බුරලා මැරලා යනවා. මේක තමයි මනුස්සයාගේ තියෙන ශේෂ්ඨත්වය. බුදුජානනාංශේ බාහන මේකට ඔච්චර තරපත්ව වචන කතා කරන්නේත් නැහැ. උන්වහන්සේ කියන කමන්නේ නැහැ. ඔබට දරුවෝ ඉන්නවා තමයි. පවුලක් කරන්න තියෙනවා තමයි. අර රාජකාරි මේ රාජකාරි කරන අඩු ගන්න දවසකට විනාඩි 5ක් 10ක් මේ හුස්ම ගන්න පොඩ්ඩක් බලපන්. ඉතින් ඒකත් බෑ කියනවනම් ඒකටත් වෙලා නැහැ කියනවනම් ඉතින් කාටද කියන්නේ? මොකද්ද කරන්නේ? ආන්නේ විදිහට මේ ආනාපාන දිහා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ වල යුතුයකම් පැත්තක දාලා ඇවිල්ලා මේ වගේ අඩු ගානේ පැයක් ගත කරන ටික හුස්ම දෙක තුනක් හරි දකින්න පුළුවන්. හත අටක් හරි දකින්න පුළුවන් නම් 10ක් 15ට යන්න පුළුවන් නම් අපි මේ කරන්න හදන්නේ ආයෙ gedette එන එක තමයි. අන්නේ gedette එන එකේදී හම්බ වෙන බඩු කඩුත්තුවක් නැහැ. හැබැයි ඒ වෙනුවට එහෙම නොකළා නම් වෙන්න තියෙන අකුසල් රාශියකින් මේ ආනාපානේ ඉන්නවා ආනාපානෙත් එක්ක සතිය පිහිටුනා කියන චිත්තක්ෂණය අපිට සාතික් කළ දෙනවා. නමුත් මේ සම්මාදිට්ඨිය යෝගාවචරින්ට නැහැ. යෝගාවචරින් නැත්නම් ඉතින් සාමාන්‍ය මිනිසුන්ට කොහොමඩක්වත් නැහැ. සාමාන්‍ය කට්ටියට ඕන කල් තියෙනක රුපියල් ගාණෙන් ගණන් කරන්න පුළුවන් වෙනවා. නැත්නම් ජනප්‍රියතාවයෙන් ගණන් කරන්න පුළුවන් වෙනවා. නැත්නම් ලාභෙන් සත්කාරයෙන් ගණන් කරන්න පුළුවන් වෙනවා. නමුත් ආනාපානේ හුස්මත් එක්ක මම වර්තමාන ජීවත් වුණා. එලෙමදිරිසියෙන් හිටියා කියන එක ඔය ආර්ථික දේශපාලන සමාජික කිසිම මිම්මකට ගණන් ගන්න එකක් නෙමෙයි. ඒ නිසා චිත්තසංතානයේ දැනටමත් පහළ වෙලා තියෙන කෙලෙස් ඒකාන්තෙම නැති වෙන බවට පූර්ණ සාතිකයක් තියෙනවා මම දැන් මෙතන ජීවත් වෙන වෙලාවට. සම්පූර්ණ කෙලෙස් නැති කරා නෙවෙයි. නමුත් නැති කිරින්ට හැකියාව තියෙන බව තේරෙනවා. එචා යෝග ජීවිතයේදී අපි ඇත්ත වශයෙන් කරන සීලයක පිළිහිටලා uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදාති මේ දෙක පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් නෝපන්න කුසල් නොයිපද වීම පිස ගන්න සීලයත් දැනටම චිත්තසංතානේ පහළ වෙන්න පුළුවන් නීවරණාදී ධර්ම පහළ නොවීම පිණිස සතිය පිහිටීමත් කියලා ගත්තොත් අර සීලයට තරම් තටමඬ ඕනකමක් ඇත්තේ නෑ ආනපන හිත තියාගෙන. ප්‍රයත්න කරන්න වෙනවා ඒක පුරුදු කරන්න සම්මා දිට්ඨිය අවශ්‍යයි වීර්යයත් අවශ්‍යයි. නමුත් සතියට ගත්තට පස්සේ ඒ මම දැන් මෙතන ඉන්නවා. ඒකට ආනාපානයම අවශ්‍යත් නැහැ. ඒක ආනාපානය අපි පාඩම් පන්තියට ගත්තට සක්මන් කරනකොට වම තියෙනකොට වම දාන්න. දකුණ තියෙනකොට දකුණ කියලා දාන්න. මේ විදිහට ඉන්න ඉන්න ඉරියාවේ යථාතිතං යථාපනීතං කයි කයි කොයි කොයි ආකාරයේ හිටියද ඒ ඒ ආකාරයෙන් සතිය පිහිටවන්න පටන් අරගත්තට පස්සේ යාට කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට පවා ආනාපානයම නොඋනත් එලෙමසිටි සිය පාතන මෙන්න මෙතෙන්ද ආවට පස්සේ යෝගාවචර මේ ඉන්ද්‍රිය බලයටපත් වෙච්ච සතිය ආවට පස්සේ මේ විදිහට මුළු දවස පුරාම Taman එලඹ සිටි සීයෙන් ගත කරොත් තේරෙන්න පටන් අර ගන්නවා විශාල පදාස තියෙනවා අපිට සතිය පිහිටලා නැහැ. අපි දන්නේ නැහැ. මොකද උනේ කියලා දන්නේ නැහැ. එක්ක අපි රූප බලමින් ඉන්නවා කල්පනාවක. වැඩ දෙක තුනක් එකට අනාගෙන වෙන දේ මොකද්ද කියලා දන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය මට්ටමට සතිය දී වුණාට පස්සේ ඒ යෝගාවචරය තවදුරටත් චිත්තසංතානයේ පිළිබඳව ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් පිටිය හයි කරලා තියෙන වීඩියෝ කැමරා එකක් වගේ. තමන්ගේ සතිය දිගට වැඩ කරන්න පටන් ගත්තොත් එයා තමන්ට මතක් කරලා දෙවි මුග වෙලාවක උඹ සතිය නෑයි කියලා. මෙතෙන්ට යනකම් දන්නව ඉන් එහාට මොනවා වුණත් දන්නේ. නිින්ද ගිහිල්ලත් නෑ. හිත විසිරිලා. ඉතින් මෙන්න මේ විදියට සතිය හරහා නැත්නම් සතියේ කියන චින කන්න ඇලියර අසතිය අහුවෙන්න පටන් ගන්න එක කවදාකවත් යෝගාවචරය හිතන්නේ හොඳ දෙයක් කියලා. යෝගාවචරය හිතන්නේම තවත් චිත්ත පීඩා කරගන්න කාරණාවක් විදියට තමයි. ඒකට ඉතින් කවුරු හරි කමඨාන සුද්ධ කරලා සම්මාදිට්ඨිය පිහිටවල කියන්න ඕනේ. ඔය අසතියෙන් ඉන්නකොට කවදාකවත් අසතිය අහුවෙන්නේ නැහැ. ඒකට බලන්නේ සතිමත් වෙච්ච දවසේ තමයි සතිය සතිපට්ඨාන සතියක් නෙවෙයි ඉන්ද්‍රිය මට්ටමට නැග්ගට පස්සේ තමයි මේ සතිය අසතිය පිළිබඳව පුංචි සංඥාවල් ඇති කරලා දෙන්නේ. මේ ටිකේදී උනේ දේ මොකද්ද දන්නේ මේකෙදි තව ඩිංගිත් මේ මේ සංසිද්ධිය පොඩ්ඩක් විස්තර කරලා බැලුවොත් අසතියක ඉඳලා එකපාරට දැන් මං ඉන්නේ අසතියෙන් කියලා දැනගෙන ටක් කාලා සතියට එන චිත්තක්ෂණයක් අපි සලකලා බැලුවොත් ඒකේ නිවනේ තියෙන සුන්දරත්වය තියෙනවා. මේකට රූපකයක් මාර්ගයෙන් කිව්වොත් නැත්නම් නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අරියංකයට ගිහිල්ලා ආනපන කරනවා කියලා ගනිමු. ඉන්න වෙලාවේදී යෝගාවචරය හොඳට ආස්වාද ප්‍රසවාස දෙක බල බල බල බල ඉන්නකොට ඒක පාට සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහිච්ච ගමන් සද්දේ ඒ සංඥාවේ තියෙන බලවත්කම නිසා හිත එක පාරට නාසිකාග්‍රේ කාය ප්‍රසාදී තිබ්බ හිත කනි සෝතප්‍රසාදයට මාරු වෙනවා. ඒක හිත පැහැර ගන්න. පැහැරන්නේ දැන් සද්ද දිගේ ඉන්නකොට දැන් සද්ද දිගේ එක්ක ඒ සද්දෙම වෙන්න පුළුවන් නැත්නම් වෙන සද්දයක් වෙන්න පුළුවන්. ඉන්නකොට ඒක පාට යෝගාවචරය දෙන යකෝ මම මේ සිල් අරගෙන නිසන් වනේ භාවනා කර කර ඉන්නවා ආවේ සද්ද අහන්නද? මොකද්ද උඹ කරන්නේ කියලා ඒක පාරට මොකද්ද මතක් කර දීමක් සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය මට්ටමට සතිය දියුණුවාට පස්සේ මම ඉන්නේ සතියේ නෙමෙයි. මම ඉන්නේ දැන් සද්දෙක කියලා. එතකොටම හිත ආපව වෙලා අපි හිතමු අනපනට ආවයි කියලා. එහෙමම විය යුතු නෑ. මම මේ රූපකයක් ඉදිරිපත් කරන දර්ශනය. අන්නේ විදිහට නැවත සතියට එනකොට අපිට තියෙන විකල්ප රාශියක්. එකක් තමයි අලුතෙන් ඉපදිච්ච බබෙක් වගේ දැන් ඊගාට එන ආනාපාන සතිය පිටවගෙන වෙච්ච දෙයට එන්න සේරුදු කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙන්න උලන් ඕම් බලමු මෙච්චර උනන්දු වෙලා ඉවිල්ලා සිල් අරගෙන භාවනා කරත් මගේ හිත සද්දකට ගියා නේද කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තරම් සවිස්තරව මේ සිද්ධිය නොදක නැත්නම් විෂිතුරු නැතුව තෝගේට සලකලා යන්න පුළුවන්. තෝගේට සලකලා ගියා නම් ඒකට අපි සත්‍යපත් සතියට සති ඉන්ද්‍රිය කියන්නේ ඒක සාමාන්‍ය සතිය. සති ඉන්ද්‍රිය බාටපත් වුණොත් එහෙම තෝගේට සලකන්න බෑ කවදා හරි තමයි තේරෙනවා සතිය කැඩුනොත් ආයෙනවා. කැඩීම යම් ආකාරයක පශ්චාත්තාපයට කාරණාවක් නම් නැවත පැමිණීම සතුටට කාරණාවක් කියයි. නමුත් සම්මා දිට්ඨිය නැති යෝගාවචරයා මේකට ලෑචි නැති යෝගාවචරයා ආපහු ආවත් අර පශ්චාත්තාපේම තමයි ඊට සලා ගැනීමම තමයි කම්පා වීමම තමයි පුරුද්දට කරන්නේ. සරුවචනංශේ වෙනුවට මතක් කරලා දෙනවා මේ සිද්ධි හොඳට බෙදා ගන්න. දැන් ඔබ සතියෙන් ඉඳලා givisගෙන හිටියා නපන සතිය හිටිය ඕන සද්දයක් ඇවිල්ලා පිට ගියා. දැන් පිට යන එක සතිය ඉඳලා පිටපොට යාම ඉතින් හොඳ නැහැනේ. ආ ඒකට කමන්නේ. නමුත් මේ පිටපොට ගිය එක කොහොමද ආපහු ආවේ? බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වද? ගුරුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වද? නැහැ. මොකද්ද ඇතුළතම ශක්තියකින් පේනවා දැන් වැරදි තැන ඉන්නේ කියලා හරි පාට වෙනවා. මෙන්න මේක අගය කරන්න බැරිද? මේකට සමාදම් වෙන්න බැරිද? මේක කරන්න බැරි නම් ඒ යෝගාවචරයට සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් කරගන්න බැරි වෙනවා. නිසා කොයි නන්නත්තර වුණත් කොයි දහපදුරාවේ ගියත් අප වඩු ගානේ gedere එන දවසේ එනකොට සතිය නැවත gedere එන දවසේකට ඒකට සාදර වෙන්න ඉගෙන ගත්ත දවසේ ඒ යෝගාවචරයා ඒක අර්ථකතන දෙවි හැම සතියක් කැඩීමක් කනගාටුවක් වගේ නම් හැම සතියක් කැඩුණුලා කාය සතිය පිහිටවන ඒක මංගල කරනවා. මෙතන හැම සතියක් ගන්න වෙලාවෙදී මෙතෙක් නොදැක්ක සුන්දර පැත්තක් තියෙනවා. මෙතෙක් නොදැක්ක ධෛර්ය කරන පැත්තක් තියෙනවා. භද්‍ර කාරණාවක් තියෙනවා. මංගල කාරණාවක් තියෙනවා. මෙන්න මේකට අවදි වෙච්ච දවසේ බලාගෙන ඉඳීවි සතිය කැඩෙනකම්. ඒත් එතකොට විතනේ සතිය අපව ගන්න පුළුවන් ඒක විතනේ අවබෝධ කරගන්න පුළුවන් අන්නේ අවබෝධ කරපු දවසේ අපි මෙතෙක් කල් කවදාකවත් ජීවිතේ අත්දකපු නැති සති බලය කියන එක බලවත් සතිය කියන එක අත්දකින්න පටන් ගන්නවා මේක සඳහා අටුවාචාරින් වහන්සේලාත් යම් යම් ආධාරෝපකාර කරලා තිනවා. ඔය විශේෂම අපමාද සූත්‍රයේ අටුවාවේදී කතා කරලා කියනවා ප්‍රමාදේ වැඩිච්ච එක්කන අප්‍රමාදයට එනකොට අසත්‍යමත් එක්කන සතියට එනකොට ඒක සිද්ධ වෙන්නේ කාරණා දෙකකින් අවස්ථා දෙකකින් කියලා. ඉස්සෙල්ලම කාරාපක අප්‍රමාදේ කියලා එකක් තියෙනවා දැන් ඔබ වැරදි තැන ඉන්නේ කියලා මොකද්දෝ හැඟීමක් එනවා. ඒ හැඟීම ආපු ගමන් සතිය ආපහු අරමුණේ ගෙනල්ලා නතර කරන නියමතෙන්ද ගෙන ඒමේ කෘත්‍ය කර දෙන අප්‍රමාදයක් වෙනවා. ඒකට කියනවා කාරක අප්‍රමාදය කියලා. එනිසා කාරාපක අප්‍රමාදයේ ඉස්සර වෙනවා අසත්‍යයෙන් ඉන්න බව කොහෙන්දෝ ඇඟීමක් කරනවා. එතකොටම කාරක අප්‍රමාදය ඇවිල්ලා හරියටම අර මූල කර්මස්ථානේ ගෙනල්ලා නතර කරනවා. ඉතින් ඒ විදිහට මේක මේ සිද්ධිය විසිතුරු කරලා විස්තර කරලා බලනකොට මේ චිත්තක්ෂණය කියන එක නැත්නම් කාලේ ඉතාම තුනි සිවියට යනකම් කඩලා කඩලා කඩලා කඩලා සූක්ෂම වෙන්න ඕනේ වෙන්න වෙන්න වෙන්න යෝගාවචරයට මේ සෑම අත්තරද්දකම හරි පැත්තක් තියෙනවා. නැවත යා විශ්ින් සකස් කරගන්න පැත්තක් තියෙනවා. හොඳට බයිසිකල් එක මේ හැන්ඩල් එක අතහැරලා පදිනකොට එහා පැත්තට නැමුණොත් බයිසිකල් එකම ආපහු මේ පැත්තට ගෙනත් දානවා. බැලන්ස් කරගන්න ගතියක් තියෙනවා. අතින් නෙවෙයි හසුරවන්නේ සබා සිද්ධියක් තියෙනවා. ආන්න මේක දැකපු දවසේ තේනවා හිත කැඩෙන එක ධර්මතාවයක් නම් හිත හැදෙන එකක් ධර්මතාවයක්. අන්නේ ධර්මතාවයේදී පශ්චාත්තාප වීම තමයි අපේ තියෙන අසත්පුරුෂ ගතිය. අපේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. අපේ තියෙන නොදන්නකම. අපේ තියෙන මේ සතුට වෙන තියෙන කාරණාව දන්නේ නැතිකම. ඉතින් මේක දැනගත්ත දවසේ ඒ යෝගාවචරයා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනකොට වැඩි පිට ගියේ හිත නැවත එනකොට ඒකට සාදර වෙනවා. ඒකදී මම උඟක් කළාට පසුගිය වාත කීපෙකදී මතක් කරා ඔය මේ බ්‍රහ්මංශ ස්වාමීන් වහන්සේ කියපු කතාවක් මම හිතන්නේ කවුරුත් වගේ දන්නව ඇති. ඒ ස්වාමීන් දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න උඟක් ඔය තේරවාද බුද්ධ ආගමේදී ලෝකෙට වගේ බණක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ එංගලන්තයේ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ තරුණ කාලේ තාතත් එක්ක කාර් එකේ ගිය වෙලාවක මොකද්ද එකට තාත්තා පුතා දෙන්නම වාහනේ බහලා තියෙනවා. බහපු වෙලාවේදී තාත්තා නිකන් මෙයාට කිව්වලු පුතේ උඹ කොහෙ ගියත් කොහෙ අමාරු වැටුණත් ඕන වෙලාවක බලනතු ගෙදර වරෙන් මගේ ගෙදර දොර උඹ වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර පොඩි කොල්ලට තේරුණේ නැතුළු මොකද්ද මේ තාත්තා කියන්නේ කියලා. කොහි ගිහිල්ලා හරි අමාරු වැටෙනවා මොකක් හරි පොලිසියෙන් ගුටි කනවා මොන හරි වෙච්චාම යහන තැනක් නැහනේ. ඒ ඕනම වෙලාවක මතක තියාගන්න තාත්තයි ගෙදර උඹට විවුර්තයි කියලා. ඒ භාවනා කිරුවට පස්සේ කියනවා තාත්තා කෙනෙක් එහෙම තමන්ගේ දරුවට විවුර්ත ලයිසන් එකක් දෙන්න මොන්න තරම් ලෙන්ගතකමක් තියෙනවද? දරු කැක්කමක් තියෙනවද කියලා. මේ වගේ අපි සතියටත් දෙන්න ඕනේ මේ ලයිසන් එක. උඹ ඕන රැස්ති අදුවක් ගහපන්. ගුටිත් කාපන්. නමුත් ආපහු එන දවසේ මතක තියාගෙන හිටපන් ගෙදර දොර ඇරලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ අසත්‍ය සතියක් බවට මතු වෙන පරිවර්තය වෙන චිත්තක්ෂණයේ ඒකට සාදර වෙන දවසේ ඉගෙනගත්ත දවසේ යෝගාවචරය මේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් කරගන්නවා ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ප්‍රමාදේ න කම්පතිටි සති බලං කියලා ප්‍රමාදේ වැටුණට හිත කලබල කරගන්න එපා ඒ හිත කලබල නොකර ගන්නව නම් ඒකට සති බලය කියලා කියනවා මේ තමයි ඉස්සල්ලාම වතාවට ඊට පළවෙනි වතාවට යෝගාවචරයේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ අයන්න කියවන වෙලාව. වැටෙනවා. සතිය නැතිලා යනවා. අනන්තවත් තියෙන හේතු කාරණා කියන පශ්චාත්තාප වෙන නමුත් බුදුහාමුදුර අපිට දීලා තියෙන පුංචි අවසර පත්‍රයක් අපිට හැදෙන්න ඕනේ නම් මේ සතිය අරගෙන ඉදිරි ගමනට යන්න ඕන නම් සතිය විපරිණාමයටපත් කරගන්න ඕන නම් සතිය තලතුණා බවටපත් වෙන්න ඕන නම් කවදාකවත් අඛණ්ඩ සතියක් අපේක්ෂා කරන්න එපා මේක කැඩි කැඩි තමයි හැදෙන්නේ හැදිලා gedරෙන වෙලාවේදී පුප්පණ්ඩ යන්න එපා හිත නරක කරන්න එපා නෝරොක් කරන්න එපා හොස්ත දික් කරගන්න එපා මෙන්න මේ බලන ගිය දවසේ ඒ යෝගාචර සතිය තිබුණත් හොඳයි සතිය නැති වුණත් හොඳයි දෙකටම සමාන ගතියක්. හරියට ආස්වාසේ ගොරෝසු වුණත් හොඳයි, සියුම් වුණත් හොඳයි. ආනම්බ ආස්වාස් ප්‍රසවාසයේ දිනුනත් හොඳයි, නැතත් හොඳයි, සතිය පවත්වනවා. අන්තිමට කියනවා සතිය තිබුණත් හොඳයි, සතිය නැති වුණත් හොඳයි. දෙකටම සමහිත පවත්වන්න ගියාට පස්සේ යෝගාවචරයට තමන්ගේ සියලු ආශාවන්, සියලු රුචි අරුචිකම්, මෙතෙක් ගෙනාවු ආගයන් ආඩම්බරයන් සේරම පාවා දෙන්න වෙනවා. අපි මෙතෙක් කල් අගයන් ආඩම්බරෙන් තියන්නේ සතිය තියෙනවා නම් හොඳයි නැත්නම් හොඳ නැහැ. ආනපන තියෙනවා නම් හොඳයි නැත්නම් හොඳ නැහැ. දැන් ටික ටික ටික පුරුදු කරාට පස්සේ ඒ යෝගාවචරයට මේ අසත්‍ය අඳුර ගන්න වෙලාවේදී අසත්‍යයට පුහුණු වෙනකොට මේ මේ පුහුණු හොඳට වශී කරගන්න ඉස්සර වෙලා අසත්‍ය දැනෙනකොට පුදුම Taman ගැන තුච්ඡතාවයකටපත් වෙනවා හිත. ඒක කැඩීමට හේතු වෙච්ච කාරණා පිළිබඳ ද්වේෂය පහළ වෙනවා. Taman පිළිබඳව ආත්ම නිෂේධනේ පහළ වෙනවා. ඇයි මේ ලෝකේ කෙලින් හරියට කරන්න බැරි? ඇයි මේ දේවල් හරියට වෙන්නේ නැත්තේ? ඇයි මට මේ සත්‍ය ගැනීම දේවල් වෙන්නේ කියලා මේ ලෝකයේත් එක්ක බුදුම හැප්පිලක් හැප්පෙනවා. හරියට ඉරට වැඩ කරන්න ඕන. සියලු දෙනාම අකුරින් වැඩ කරන ඔක්කොටම සත්‍යමත් වෙන්න පුළුවන් කියලා ලෝකේ කෙලින් කරන්න හදනවා. ඒකට ඔලොමලකම් කියලා කියන්නේ. ඒකට අසත්‍ය කියලා කියන්නේ. ඒකට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඒකට අවිද්‍යාව කියලා කියන්නේ. නමුත් යෝගාවචරය කවදා හරි මේ සති බලයට ආපු දවසේ කවදාකවත් නැහැ. තමන් අතින් වැරදුනායි කියලා තමන්ට දොස් දෙන්නෙත් නැහැ. ඒක වරද්දපු මනුස්සයට දෙස් දෙන්නෙත් නැහැ. මේක වැරදෙන එක ඇති. ඒක වෙනස් කරන්න බෑ. නමුත් මේකට නොසලී සිටීමේ ශක්තියක් තියෙනවා. මේකට අපි උපේක්ෂාව කියලා කියනවා. මේකට ජඹුරින් කියනවා නම් තතතාවේ කියලා කියන්නේ මෙන්න මේකට තමයි. එහෙව්කම කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. කියනනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. සරුවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ගහක් ළඟට ගිය මිනිසෙක් ගහකට ගෙඩි බලාපොරොත්තුෙන් ගහක් ළඟට ගිය මිනිසෙක් ගෙඩි තිබුණොත් හොඳයි. ගෙඩි නැහැ කියලා මොනව කරන්නේ? ඒත් හොඳයි. අලත්තන් යදින සාදු නාලත්තන් කුසලාමිති. උබේ උබේ නේවතේ සෝතාදී රුක්ඛං ඉව ප්‍රතිවත්තති. ලැබුණොත් හොඳයි. නොලැබුණොත් මොන කොන ගහත් එක නඩු කියන්නේ ඒත් හොඳයි. ලැබුණත් නොලැබුණත් හොඳයි. මේක මේකට කෙනෙහින මට මේ නිදර්ශනයක් කියන්න පුළුවන්. හැබැයි මම මේ මේ ආගම් පිළිබඳව මූලධර්මවාදයක් කියන්න හදනව නෙවෙයි. යේසුස් වහන්සේගේ චරිතය තියෙනවා. යේසුස් වහන්සේ යනවා අත්තික ගහ ගාවට. පලාපේක්ෂාවේ. gedī නැති නිසා ගහට සාප කරනවා. සාප කරලා ගහේ කොළ ඔක්කොම මැටලා ගහ මැරලා යනවා. එයා කියන්නේ මම ਸਰබලධාරී දිව්‍යනාංශික පුතා මම යනකොට ගහේ ගෙඩි තියෙනවා. තිබුණ නැත්තම් තොට සාප වේවා කියලා ගහ මරනවා. සරුවචනාංශ කියන්නේ ගහ ළඟට ඵලයන් ගෙඩි තිබුණොත් කාපා. නෑනේ. හරි හොඳයි කියලා වරේ. ගහකටවත් ඕනේ වෛර කරන්න. අන්න වගේ අපි ජීවිතේ මතුවෙන ඕන සිද්ධියකට අලත්තන් යදිදන් සාදු නාලත්තන් කුසලාමිති. ලැබුණොත් හොඳයි. නොලැබුණොත් හොඳයි. මේක පුරුදු කරන්න අපේ දරුවන් අපි දෙනවද අවස්ථාව. මේක පුරුදු කරන්න අපේ ශිෂ්‍යයන් අපි දෙනවද අවස්ථාව. මේවා පුරුදු කරන්න දේශපාලනඥයන් ගාව තියෙනවද සැලසුම. මේක පුරුදු කරන්න තියෙනවද අපේ වෛද්‍ය විද්‍යාවේ සැලසුම. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලසුමක් කවදාවත් නැහැ. අපි ඒකාන්තෙම සැප හොයන සැපට එළවන ජයග්‍රහණය විතරක් පතන අන්ත භාග අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. සම්පූර්ණ බලයට පෙළඹිච්ච බලයට යෙදිච්ච එක තැන කරකැවෙන අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න දරුවන්ට මේ අධ්‍යාපනය දෙන දෙමාපියන්ට දරුවෝ සාප කරනවා. අද ඒක බටහිර ලෝකේ 100 200ක් සිද්ධ වෙලා ඉවරයි. හැම දරුවෙක්ම දෙමාපියන්ට සාප කරන උන් දන්නෙත් නෑ ඇයි කියලා. මොනම බල අධිකාරියක් ආවත් දරුවෝ සාප කරනවා. උන් කියනවා මට ඉන්න අරපන්. උඹලගේ මල හොන්තු අධ්‍යාපනයේ මට ඇති වැඩක් නැහැ. ඒකෙන් කරන්නේ මේ සැප හොයනවා. කොහෙද ලෝකේ සැප විතරක් තියෙන්නේ? දීපම්පු කියනවා එහෙම කියන්න එපා. ඉස්කෝලේ ඵලයන් අපි ඉඩම් විකුණන්නම්. අපි උඹට ඩිග්‍රී අරන් දෙන්නම්. PhD අරන් දෙන්නම්. කොච්චර දුන්නත් අර පුංචි මනසට තේරෙනවා. මේ දෙකම බාහිර දෙන්න උගන්වන්න තියෙනවා නම් තියෙන එකම දෙයයි ලෝකේ මේ බාහිර දක්ෂ ව්‍යාපාරේ විතරයි. එහෙම නැත්නම් මේ මේ බාහිර දක්ෂිකා ව්‍යාපාරය. මේන්තර තියෙන සෑම අධ්‍යාපනයක්ම හරි අන්තභාගයි. මොකද කරන්නේ? ඕක විතරයි තියෙන්නේ. ඒ නිසා අඩු ගානේ භාවනා කරනකොට හරි ගියත් හොඳයි, වැරදුනත් හොඳයි කියන මේ සතිය ඉන්ද්‍රිය ධර්මයක් වඩපත් වෙච්ච දවසේ ඒක හරියට සම්මාදිටියට අල්ලාගත්තට පස්සේ ඒක අල්ලන්න කවුරුවක්වත් උදව් කරන්නේ වරද්ද වරද්ද කරන්න ඕනේ. ඊට පස්සේ යෝගාවචරයට කියනවා බුදුහාමුදුරුවෝ අති කැඩෙන්නේ නැති ඉඳ වැඩ කරපන් ඒක හරි. නමුත් ඔබ කොච්චර දඩමැව්වත් ඕක අනාත්මයි. ඔය කැඩෙනවා. කැඩුණාට පස්සේ ආපහු හරියන දවසේ බොහොම හොඳයි. ඒ ඒක සතුටු වෙලා ඉන්නකොට සතිය කරන කියලා හිත නරක කරගන්න නැතු වෙන්න කම්පට චංචල ඇති නොකරගන්න ප්‍රමාදේ කම්පට නොකරන පුරුදු වුණාට පස්සේ මේ හැකියාව මේ කුසලතාවයේ මේ පැලිර මේ ප්‍රස්තාව දැක්කට පස්සේ මෙන්න මේක දියුණු කිරීම සඳහා යමක් කළ යුතු දෙයක් කරන්නයි. ඒක බුදුරජාණන් ලස්සන වචන හතරකින් කියනවා සති සම්පොඤ්ඤංගං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසංකාන පස්සී සතිය වඩපන් විවේකීව පටිතද කරනත් දඩි ගහගෙන මම හදනවාමයි කියලා දැඩි ආයාස කරගතියකින් නෙමෙයි සතිය තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි කියලා බොහොම විවේක නිශ්චිතව සතිය වඩන්න පුරුදු කරුවා නම් ඒ යෝගාවචරයට භාවනා මධ්‍යස්ථානයකටම යන්න ඕන කමක් නැහැ. ඉන්දකට පద్මාසනෙම ගහන්න ඕන කමක් නැහැ. ආනාපානෙම කරන්න ඕන කමකුත් නැහැ. ඒකෙන් තමයි අපි අල්ලගන්නේ. සතිපත්තහනේ අල්ලන්නේ එතනින් තමයි. සති ඉන්ද්‍රිය වඩන්නේ එතනින් තමයි. නමුත් සති බලේ බවටපත් උනට පස්සේ ඊමණට ඕනේ තරම් පුළුවන් කවුරුත් එක බැන ගන්න ගමන් නැත්නම් කාගෙන් බැනුම් අහන ගමන් කේන්ති ගිය වෙලාවක රාගේ මතුවෙච්ච වෙලාවක හොඳට දැනගන්න අන්න මේ මේ හේතු නිසා සතිය නැති වුණා. දැන් ඉතින් අර පරණ පුරුද්ද නිසා දැන් සතිය ආපහු එනවනේ හොඳට මතක තියාගන්න සතිය නැතිවීම සඳහා නම් සසංකාරික අසංකාරික ભેදයක් බලන්න පුළුවන් නැවත සතිය පිහිටීම අසංස්කාරිකමයි කැඩිච්ච සතිය ආපහු එන්නේ කිසි කෙනෙකුගේ මෙහෙවීමකින් නෙවෙයි. කිසිම චේතනාවක් නැහැ. කිසිම අදිෂ්ඨානයකුත් නැහැ. කිසිම ප්‍රාර්ථනාවකුත් නැහැ. ප්‍රාර්ථනාවකින් ගන්න බෑ. මුලින් මුලින් සත්‍ය ඇති කරන්න අදිෂ්ඨාන, චේතනා, ප්‍රාර්ථනා ගොඩක් වැඩ ඕනේ. මෙතෙන්දි ඉස්සල්ලාම අසංස්කාරික පැත්තට වැටෙනවා. අසංස්කාරික වෙන්නේ මොකද්ද? කැඩිච්ච සත්‍ය ආපහු එන්නේ ඇබ්බැහියද. මෙතෙක් කරපු අත්තරදි හරහා. නමුත් මේක අගය කරන්න දන්නේ නැත්නම් සතිය කැඩෙන්නෙම නැති වෙන මම ජීවන රටාව හදා ගන්න ඕනේ කියලා පටන් ගත්තොත් කවදාකවත් වෙන්නේ. ඒ කියන්නේ ආත්ම සංඥාවට වැටෙනවා. අනාත්ම සංඥාවෙන් නම් ආපෝ කැඩෙන. අප හරියන සතිය එනකොට අසංස්කාරිකව මේක සිදුවෙන බව දැනන එක විවේකීව වෙන්න දෙන්න කියනවා. විවේක නිසිතං. විරාග නිසිතං සත්‍ය පිළිබඳ තද රාගේ පවත්තන් දෙපා. තියෙනවනම් හොඳයි නැත්නම් හොඳයි කියලා. නිරෝධ නිසිතං සත්‍ය කැඩෙන හැටි බලපන්. ඒක කැඩුනොත් නේ අප හරියන්නේ. සතිය කැඩෙන තැන බලන්න මෙලෝ කපට බෑ. මොකද අපි ඒකට කැමති නෑ. සතියෙන් ඉන්න මනුස්සය සතිය කැඩෙන තැන බලන්න බෑනේ. ඒකට හොඳ ප්‍රස්තාවක් තියෙනවා ආනාපානෙ ගෙවෙන තැනකන් ඉවර වෙනකන් බලන්නට ඔන්න සතිය කැඩෙන තැන අල්ලන්න පුළුවන්. ඕනේ ප්‍රසවාසයක් ඉවර වෙනකොට ඒ සංඥාව යම් තැනකට එනකන් සතිය කාන්දම් බලයේ තියෙන. ඉතින් පස්සට ටක් ගාලා කරන්න යනවා. එතකොට හැලහොල්මනක් ගිහිලා අංජබජල් වෙලා තමයි ප්‍රස්තාව ප්‍රසවාසය පටන් ගන්න. සමහරට ආනපන දෙකම ගෙවම් කරලා හොඳට සියුම් වෙනකොට මේ සතිය දැන් අල්ලාගෙන යනවා. ඒක පාට ටක් ගාලා පනිනවා මොනවා වෙනවද දන්නේ. උදාහරණයක් වශයෙන් කියනවනම් නයික් කෑවට පස්සේ නයි ගල තිබ්බොත් නයි විස තියෙනකන් ගල අල්ලලා හිටිනවා. විස ගත්තාට පස්සේ ගල හැලෙනවා. ඒ වගේ තමයි අරමුණක් දුන්නාට පස්සේ අරමුණ ගෙවන් වේගන යනකොට යම් ප්‍රමාණයට යනකම් සතිය එක්කාන්දම් බලයේ තියෙනවා. ඒකල ටක් ගාලා වැටෙනවා. අන්නේ වැටෙන තැනට අවදි වෙනවා නම් බලන්න එක මොන්න තරම් මනුෂකමේ තියෙන සියුම් භාවයක්ද කියලා. මේක විවේකීව වෙන්න දෙන්න කියනවා. මේක විරාගීව වෙන්න දෙන්න කියනවා. නිරෝධය සතියේ ගෙවන් වෙන තැන අපි මෙතෙක් කල් බැලිය සතිය ඇති කරන්නනේ. දැන් පුළුවන් තරම් උත්සාහ කරලා බලනවා මෙච්චර ආසාවෙන් තිබ්බත් මේ සතිය පෙරලෙන තැන. හැරෙන්න දැන. ඉතින් මේක දැකපු මිනිස්සයාට මරණ චිත්තක්ෂණේ බය වෙයි කියලා හිතෙනවා. දැන් මං ජීවත් වෙලා ඉවරයි දැන් මං මැරෙනවා. ඊමණස මේකට කොච්චර සතුටින් මොන දෙයි. දැන් මගේ දතක් ගැලවිලා වැටෙනවා. නැත්නම් මට කවුරු හරි බයි. නැත්නම් මට අසාධාරණ විදිහට කාරණා සිද්ධ වෙනවා. ඒකට තමයි ඉතින් නම්බුකාරකන් තේරම කඩේ තියෙන අරිවන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා කියලා කතාවක් තියෙනවානේ. රෙද්ද පල්ලෙන් බහිනකොට හොඳට නොසලී බලා ඉන්න පුළුවන් නම් මාරයටවත් බෑව මනුෂයාලා. අපි මේ සතිය හරහා යන්නේ නමුත් ලෞකික ධර්ම වලට ගියාට පස්සේ අපි ළඟ තියෙන මේ මාන්නේ, අපි ළඟ තියෙන මේ සක්කාය දිට්ඨිය, අපි ළඟ තියෙන මේ ආශාව දුරුවන් වෙන වෙලාව, ගෙවෙන වෙලාවේ තමයි නිවන තියෙන්නේ. වැඩෙන වෙලාවේ සංසාරේ වැඩෙන්නේ. ඒ නිසා අපි වඩනවා. ඒක කැඩෙන එක සබහාසිද්ධියක් නෑන්නේ කැඩෙන එකට නොසැලෙන මනසකින් බලාගෙන ඒක දිහා හොඳට බලන්න පුළුවන් නැත්නම් ඇහැලේ පොළ කුමාරි, හාමි, දරුවා වනේ දාලා තමන්ගේ වංගෙඩියෙන් කොටනවා. වංගෙඩියට දාලා මෝල් ගහෙන් කොටනනේ දරුවා මැරෙන හැටි බලා ඉන්නකොට කුසින් වදාගත්ත දරුවා තමන්ම වංගෙඩිය දාලා වනේ දාලා කොටනකොට බලාන ඉන්නකොට හිතවිල්ල කොහොමද හිතේ හිත බලන්න අන්න වගේ තමන් ආශාවෙන් වඩාගත්ත සතිය තමන් ළඟදිම ගෙවි ගෙවි යන විනාශ වෙලා යද්දී බලාගෙන ඉන්න පුළුවන් නම් ඉස්සෙල්ලා අපි බලන් හිටියේ කාම සතුම් මැරීමේ ආසාව දුර වෙන හැටි හොරකම් කිරීමේ ආසාව දුරු වෙන්නේ නැහැටි. කාමීත්‍යාචාර ආසාව දුරු වෙන්නේ නැහැටි. දැන් බලලා ඉන්නවා මේ වෙනුවට වාංගුවට ගත්ත සතියත් ගිවන් වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නකොට තේරෙන පටන් ගන්නවා මේක මනුස්ස මනසකට බුදු කෙනෙක් විසින් ආරෝපණය කෙරුවේ නැත්නම් කවදාවත් හිතලා කරන්නේ නැහැ. ඒ වුණත් බුදුරජාණන්සේ මේක දැනගත්තට පස්සේ කිව්වට කවුද අහන්නේ? කවුද මේක මේක ධර්මයි කියලා දැනගන්නේ? කවුද දන්නේ මේක සම්මාදිට්ඨිය කියලා? කවුද දන්නේ මේ සඳහා ප්‍රයත්න කිරීමෙන් කරන්න දෙයක් නැහැ කියලා. සංස්කරණය කරන්න දෙයක් නැහැ. සංස්කරණය හරහා ඇති කරගත්ත සතිය සංස්කාරිකව ගෙවි යන හැටි බලන්න ඉන්න පුළුවන් නම් බුදුරජාණන්සේ මේකට පලිප්පුවක් දාලා කියනවා ධම්මෝ පියෝ භික්කවේ පහතබ්බා භගේ වදම්මෝ කියලා. අනේ මේ උඹලා ආසාවෙන් රැස් කරන මේ ධර්මියත් උඹලාට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. මේ කාමච්ඡන්ද මේ ප්‍රාණඝාත අදින්නාදාන කාමච්ඡන්ද හිතවිලි අයින් කරන්න ඕනේ කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අධර්මයි. අපි ඒක අයින් කරන්න ගන්නෙ මොකද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්ම. නිවනට යනකොට මේකත් අතාරින්න. කවදාකවත් නැත්තම් නිවනක් ලබන්න බෑ. ඒ නිසා මේ ධර්ම දිහා ද්විවේකීව විරාග නිසිත, නිරෝධ නිසිත, පටිනිසග්ගාන පස්සේ බලනවායි කියලා කියන්නේ ඒක අමානුෂිකයි. ඒක ඒක මනුස්ස හිතකට ඔක දන්නවනම් මේගොල්ලෝ භාවනා කරන්න එන්නේත් නැහැ මේ දවස් 10ට මං හිතන්නේ. මේ වගේ දේවල් මේ නිසන්නවනේ කියනලා උගන්නන්න හදනවා කියලා දැනගත්තොත් එimhe කිය අපෝ මීට වැඩි හොඳයි සායි බබා ගාවට කියනවා. එන්නේ එන්නේ එන්නේ සද්දා වෙන්නවනේ. අපි මේ එන්නේ එන්නේ එන්නේ ලොකු වෙනවා. මේක වෙලා තියෙන්නේ ටිකක් ලොක් කරලා ඩෝංගාල බැලුමේ හුලං හරියා වගේ කඩලා දානවා. ඉතින් මේකට අටුවාචාර්ය වංශය සඳහන් කරනවා. නෑ අටුවාචාර්ය වංශ කතාවට වැඩිය මේ අලුත් මේ නිදර්ශනක් දෙන එක ලේසි එක කෙටියෙන් ඇඳලා තියෙනවා පල්ලෑ චිත්‍රයක් තියෙනවා දැකලා තියෙනවද මන් දන්නේ ඒකේ තියලා තියෙනවා කඳ උඩට ගිහලා ඉනිමකට වයින් ගහපු කතාවක් ඇඳලා තියෙනවා පල්ලෑ නිසන්වනේ දෙන තේමාව මහ ගුණමකුයි කන්දට නැගලා ඉනිමකට වයින් ගන්න කතාවක් තියෙනවා ආයෙ බහින්න බෑනේ ඒක ඉනිමක තිබ්බොත් ආයෙ බහින්නේ ඒක ඒ වගේම තමයි පෝල් වෝල්ට් එක දානකොට මේ රීටිපයින් පයින්නකොට අන්තිම ජයග්‍රහයි පිම්මේදී රිටට වාංගු වෙලා උඩට පැනලා රිට විසිකරුවේ නැත්තම් මොකද වෙන්නේ? පුළුවන් වේද ජයග්‍රහණයක් ලබන්න. මෙච්චර උඩ යන්න මට හේතුනේ මේ රිට තමයි මේක ශූන්‍ය දෙකට තියාගන්න ඕන කියලා උඩදී අල්ලපදාගත්තොත් මොකද වෙන්නේ? ඒ පිම්මට එනකන් ඉතින් දෙනකන් රිට ගන්න ඕනේ අන්තිම නැට්ටටම වැඩ ගන්න. ඒ කියන්නේ ඩෙටිසනින් ඉෆෙක්ට් එකක් ගන්න ඕනේ. පොළොවට කියලා තද කරලා ගැම්ම ගන්න. ඒක ලියලා ඒක විසිකිරීමෙන් තමයි එහා පැත්තට පයින්. ඉතින් සායි අවසානයේ සඳහන් වෙන මේ සම්මා සමාධියට යනකොට අනෙක් ධර්ම සියල්ලම උදව් කරලා උදව් කළේ ගැම්මර ගෙනලා. නමුත් ඒක විසිකිරීමෙන් තමයි ඒ ධර්ම කෙරෙහි තියෙන තණ්හාවක් ධර්ම තණ්හාවක් අයින් කිරීමෙන් තමයි මේ නිවනටපත් වෙන්නේ. ඉතින් ඒක ඒ උත්කෘෂ්ඨ මුදුන්පත් වෙන අවස්ථාව විතරක් නෙවෙයි සතිය වඩ아가ගෙන යනකොට වීර්ය වඩානට ඒ ඒ අවස්ථාවලදී ඒ ඒ මට්ටමේ වීර්ය විසිකිරුවේ නැත්නම් උත්කෘෂ්ඨ වීර්ය වෙන්නේ නැහැ. උත්කෘෂ්ඨ වීර්ය විසිකිරුවේ නැත්නම් ඊට වැඩි උත්කෘෂ්ඨ වීර්ය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි අල්ලගත්තොත් එතන හිර වෙනවා. අහු වෙනවා. ඒ දේ ඉදන් නිසා ඉදන් පජහත කියලා මේක නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් කියලා ප්‍රතිස්ථාපන ක්‍රමයක්. එහෙම නැත්නම් අපි කියන සාපේක්ෂතා ක්‍රමයකින් මේක යන්නේ. ඒක නිසා එක තැනකට එනවා මේ මේක පුරුදු වුණාට පස්සේ මේ සම්මාදිට්ඨිය පිහිටියට පස්සේ අත හැරෙන එක එහෙම නැත්නම් කරනවට වැඩිය අබ්බැහියට කෙරෙන ගතිය එන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි ඔය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවටපත් වෙන්නේ. හැබැයි එතෙන්ද එනකන් එන ටික තමයි ගමනේ අමාරු කොටස. ඒ නිසා ධම්ම දින තිරණාංශ කියන මේක ඇත්තටම කළ යුත්තක් මෙතන තියෙනවා. නමුත් ඒ කිරීම පුරුද්දට ගියාට පස්සේ කෙරෙන තැනට ආවට පස්සේ තමයි කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඒ නිසා කෘත්‍ය සිද්ධ වෙනකොට අසංස්කාරිකයි. නමුත් ඒ කෘත්‍යයට අවශ්‍ය උපකරණ සපයනකොට සංස්කාරකයි. ඒක සකස් කරන්න ලද්දක්. නමුත් සරුවචනාංශ සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම වලින් ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි සියුම්ම සංස්කාරය කියන්නේ. ඒක මම උඹලට දෙන්නේ <coughs> ඝන බහල එකක් නෙමෙයි ඒක ගන්නේ අර කකුල කැණිච්ච කට්ටක් අයින් කරන තව කට්ටක් එපයි. එනිතු අයින් කරන්න බැරි නිසා ආන මේ කකුලෙන්ච කට්ට වගේ තමයි මේ කෙලෙස්. ඒක අයින් කරන්න දෙන කට්ටත් කට්ටක්මයි. ඒක ගන්නේ අර කට්ට අයින් කරලා. ආන් මේ විදිහට යනකොට මේ අතරගත කට්ටත් හැලෙනවා වගේ සසංකාරිකව පටන් ගන්න මේ වායාමේ සතිය ක්‍රමයෙන් බොජ්ජංග ධර්මපත්තට බවටපත් වෙනකොට විවේකී නිශ්චිත විරාග නිශ්චිත වඩනකොට සතිය නැති උනායි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ සතිය ආවයි කියලා ආඩම්බර වෙන්න යන්නෙත් නැහැ මේ දෙකේදිම තාදී ගුණය නොසලින ගුණය ඇති කරගත්තට පස්සේ මායයට අපිට තොණ්ඩුව දාගන්න බැරි වෙනවා. මාරු අපේ මාය අපිට තොණ්ඩුව දාන්නෙම හරි වැරදි දෙක හරහා. හොඳ නරක දෙක හරහා. සාධාරණ සාධාරණ හරහා ද්වේතාවේ හරහා. මේ ද්වේතාවේ හරහා ගිහිලා ගිහිලා ගිහිලා අවශ්‍ය තැන දීක ගෙවම් කරාට පස්සේ නිකන් මාය ඇවිල්ලා කොක්ක දානකොට අපේ පැත්තේ කොක්කක් නෙවෙයි තියෙන අපේ පැත්තේ තියෙන කෙලින් ඉදි කට්ටක් වගේ එකයි. ඉතින් කොක්ක ඉදිපත් ඇමිනෙන්නේ. අපේ පැත්තේ තියෙන කොක්කක් නම් මේ සංයෝජනයක් නම් මරයුක් කැමිනෙනවා. අපි කරන්න හදන්නේ ඒකක හැකිල්ල දිගෑරලා තියානිනවා. එතකොට පටල වෙන්නේ නැති ගතිය. දිගෑරිල්ල සිද්ධ වෙන්නේ මොකද්ද? ලැබුණත් හොඳයි, නොලැබුණත් හොඳයි කියන ඒ తాදී ගුණය හරහා තමයි. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් මේ විදි ආර්ය අෂ්ටාංග මාර්ගය වල තකමලා ගන්න ඕන එකක් නෙවෙයි මේක උප්පත්තියේදීම අපිට ලැබිච්ච එකක්. මේ අධ්‍යාපන ක්‍රමයේ මේ සමාජ ක්‍රමයේ වැරදි නිසා ජයපමනක් ඉල්ලාගෙන සැපපමණක් ඉල්ලාගෙන යන ගමනේදී තමයි මේ කොක්ක හැදුනේ. කොක්ක දිගාරිනවයි කියන එක ජම්ම ගතිය. ඒ නිසා අපිට තියෙන ආපහු gedara කරා නැවතට ආපහු ගිහිල්ලා මධ්‍යම ප්‍රතිපදාවේ ලද දෙයින් සනසන තැනට ගියොත් මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආයාසයෙන් පටන් අරගෙන අනායාසයෙන් සිදුවෙන මේ සුන්දර ක්‍රියාවලිය විස්තර කිරීමේදී මේ සතිය සහ වීරිය කියන චෛතසික දෙකේ පුදුමාකාර පෙරලියක් සිද්ධ වෙනවා. ඒ පෙරලිය සිද්ධ වුණාට පස්සේ කෙනෙක් ඒක තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන්සේ කියලා තියෙනවා ඒක තව කෙනෙකුට නොකිය ඉන්න බෑ කියලා. මහ පුදුමාකාර ආශාවක් එනවලු දැන් මේ ඔක්කොමලා අන්ධකාරය අනිත් පැත්තේ නෙදුවන්නේ. ඒ ඒ ඥානේ පහළ වුණාට පස්සේ ඒක තව කෙනෙකුට නොකිය ඉන්න බැරි ගැතියක් තියෙනවා. කොහොම හරි ඒක වචනෙන් හරි නිස්සද්ද භාවයෙන් හරි ක්‍රියාවෙන් හරි චේතනාවකින් හරි ඒක පැතිරෙන පටන් අරගන්නවා. ඒ නිසායි මේ අවුරුදු 2600ක් කොහොම කොහරි මේ ගැට ගහගෙන ගැට ගහගෙන මේක ආවේ. ඒ නිසා එකක් අපි තමන්ගේ අභ්‍යන්තර සාසනයේ වශයෙන් මේ පුදුජානන්සේ අමාරුවෙන් දේශනා කරන මේ නිබ්බාන සංයුත්ත, ශුන්‍යතා සංයුත්ත කොටස් කොහොම කොහරි ජීවිතේ ලං කරගන්නවා. ලං කරගත්තට පස්සේ ශක්ති ප්‍රමාණේ මේ પરම්පරා නිමි પરම්පරාවක් වට දෙන්න දෙන්නේ නැතුව. මෙතනින් මැරිලා මේ ගෙවිලා යන්න දෙන්නේ නැතුව තව කාට හරි මේක සම්ප්‍රේෂණය කරන්න ඒ සම්ප්‍රේෂණය සඳහා තටමනවා තමයි මේක හරියට තේරුම් ගත්තේ නැත්තම්. ඒක ඉබේ සිද්ධ වෙනවා හොඳට තේරුම් ගත්ත දවස. ඒක ඒක නිහඬ බණකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පස්සේ බුදුරජාන් වහන්සේලා ගාව වණ කීමක් නැහැ. මම තුන්වන්සලට එක කටයුතු කරලා බර ගාණක් පින් කරගන්නවා. එහෙම නැත්නම් ඉදිරි ගමනක් යනවා. සම්මා සම්බුදුරජාණන් ඊට වැඩි ඉස්සරහට ගිහිල්ලා නැති කට්ටියට කතා කරලා කියලා දෙනවා. රහතන් වහන්සේලාත් එහෙම කියලා දෙනවා. ආර්යයන් වහන්සේලාත් එහෙම කියලා දෙනවා. සත්පුරුෂයෝත් කියලා දෙනවා. කල්යාණ මිත්‍රයෝත් කියලා දෙනවා. ඒ මොකද මේ ගැප් ගත්තට පස්සේ මේ ඒ ගැබ වසාගෙන ඉන්න බැරුව වගේ මේ ධර්මීය ගැප් ගත්තට පස්සේ මේ නෛර්යානික සද්ධර්මීය නැත්තම් මේ සම්මා දිට්ඨිය ඒක ඒකෙම තියෙන සුවඳ මතකයක් පැතිරෙන්න පටන් ගන්නවා. නමුත් අවශ්‍ය කළ තියෙන ඉස්ලාම එක තමන්ට ආරූඪ කරගන්න එකයි ආරෝපණය කරගන්න එකයි. ඒ ආරෝපණය කිරීමේදී අපිට අපේ චින දැනුම විශ්ු කරන්න ඕන කරන්නේත් නැහැ. නමුත් ඒකේ තියෙන නිසි තැන ඒක තියන්න ඕන. අපේ තාන්න මාන්න ලබ්බ ඔක්කොම පැත්තක තියලා සරුවචනාංශයේ ඉදිරිපිට ධර්මයේ ඉදිරිපිට සංඝයා ඉදිරිපිට සීලයේ ඉදිරිපිට නිහතමානීව කටයුතු කළොත් ආරම්භයේදී හැම වැඩකදීම විශාල භාරයක් විශාල ධූරයක් විශාල කටයුත්තක් කරනවා. නමුත් ඒක පුරුදු වෙලා පුරුදු වෙලා යනකොට අන්තිමට ඇබ්බැහියෙන් අන්තිමට අර මේ ප්‍රීතිපයින් වෙලාදී රිට විශ් කරනවා වගේ මේ කටයුත්ත සිද්ධ වෙන එක දෙන්නේ කියලා තමයි. ආර්යගේ අධ්‍යක්ෂකෙම මෙයාට අදාළ නැහැ. හැම වෙලාවෙම යම් කිසි කෙනෙක් ලැබුවොත් ඒක සූත්‍රයෙන්මයි ලබන්නේ. හැබැයි ධර්මයේ සරණ ආරහා. බුදුරජාණන්සේගේ මහා කරුණා මහා ප්‍රඥාව හරහා. ඒ නිසා එවැනි ජීවිතයක්, එවැනි දෙයකට කැපකරන එවැනි ජීවිතයක් ටික ඉදිරියට යන ජීවිතය ඇත්තටම ජීවත් වෙන ජීවිතයක්. එහෙම නැති ජීවිත නිකන් හොල්මන් තමයි. ඒවා නිකන් මේ රූකඩ තමයි. ඒවා නිකන් මේ නිින්දක් තමයි. හීනයක් නෙමෙයි මායාවක් තමයි. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා හිතාක් විදීමක් ඇති කරන හැකිතා කවදි භාවයක් ඇති කරන හැකිතා අප්‍රමාදී භාවයක් ඇති කරගත්තොත් ඒ අවදි කරගත්ත පමණට බුදුරජාණන් වහන්සේට අපි ස්තුති කරනවා. ඒ ධර්මතම බුදුන් දකින නිසා මේ ධර්මය හරහා විශේෂයෙන්ම භාවනා කරන මේ විපස්සනා ධර්මය හරහා ඒ බුද්ධ ධර්මය බුදුන් දැක ගන්නත් අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා